අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ඒ දසුත්තර සූත්‍රය අපි ඊයේ පටන් ගත්ත ධර්ම දේශනාවේ දෙවෙනි ධර්ම දේශනාවටයි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉදාඋසෝ භික්ඛු ධම්මේ කංකති විචිකිච්ඡති නාදි මුච්ඡතින සම්පසීදති යෝසෝ ආඋසෝ භික්ඛු ධම්මේ කංකති විචිකිච්ඡති නාති මුච්ඡති න සම්පසීදති තස්ස චිත්තං නන් අමති ආතප්පාය ආතප්ප මන්වාය අනු ආඋනේය මඤ්ඤා මන්වාය සාතච්ච මන්වාය පච්චා කස්සස්ස මඤ්ඤායාති තී ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි ඊයේ සද්ධා බුද්ධ පින්වත්නි අපි ඊයේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපිට කියලා දෙන පාඩමක පළවෙනි පරිච්ඡේදය ආරම්භ කරා වගේ කරුණු පහක් සම්බන්ධ කරගෙන චේතෝකීල සීස්‍රයෙන් නැත්නම් හිත ඔලොමල වෙන සීර්ෂයකින් හිත ගොරෝසු වෙන සීර්ෂයකින් යෝගාවචරික විසින් දතේතු කරුණු පහක් මතක් කරා. එතකොට මේ ඒ විදිහට ඔලොමල වෙන්නේ නැතුව ගොරෝසු නොවීමේ කෘත්‍යය කියන්නේ සද්ධාව කියන්නේ. එතකොට අපි භාවනා කරනකොට කොයි වෙලාවේද අපේ හිත ශ්‍රද්ධාවන්ත වෙන්නේ කොයි වෙලාවේද චේතෝ කීල කියන ගොරෝසු ඡන්පර ස්වභාවයටපත් වෙන්නේ කියන එක සංවේදී වීම යෝගාවචරයට ඉස්සල් ඇත්තටම වැටෙන්නේ ගොඩාක් භාවනා ඉස්සරහට ගියාට පස්සේ. ඒ මොකද මුලදී ගොඩක් වෙලාවට ශ්‍රද්ධාව තිබුණාට ඒ ශ්‍රද්ධාව නිසාමත් හිත ගොරෝසු වෙන වෙලාවල් එනවා. ඒතකොට යෝගාවචරය දන්නේ මේ සද්ධා වැරදිට පාවිච්චි කරපුවාමත් Taman පිළිබඳ වැරදි අදහස් ඇති කරගන්නවා. අනුන් පිළිබඳ වැරදි අදහස් ඇති කරගන්නවා. නමුත් භාවනා කරගෙන කරගෙන ඉදිරියට යනකොට Tamanට තේරෙනවා මේ ශ්‍රද්ධාව කියන්නේ මෙලෙක් ගතියක්, අදහන සුළු ගතියක්, පහ දින ගතියක්, චේතෝ කීල කියලා කියන්නේ රණ්ඩු කරන ගතියක්, පුරුට්ටු වෙන ගතියක්, එහෙම නැත්නම් ඕලොමොල වෙන ගතියක්. මෙන්න මේ දෙක පැහැදිලිව තේරුම් ගන්නේ භාවනා ජීවිතේ සෑහෙන කාලයක් යන්න වෙනවා. ඒ නිසා ආධුනික කාලේ අපි ගොඩක් වෙලාවට මේ සද්ධාවම කියලා හිතාගෙන හරියට ගොරෝසු වැඩ කරනවා ඔලොමල වැඩ කරනවා ඉතින් ඒකට දොස් කියන්නත් බෑ දොස් කියන්න හොඳත් නෑ මොකද ඒ නොදැනුවත්කමට සිද්ධ වෙන්නේ ඉතින් යනකොට යනකොට තමයි තේරෙන්නේ ඒ අපි යම් ආකාරයකට මේ සද්ධා වැඩියට තේරුම් අරගෙන හිත ගොරෝසු වුණොත් ඒක බුදුහාමුදුරන් කෙරෙහි තියෙන පැවැත්මට බාධා වෙනවා ඒ වගේම ධර්මයේ කෙරෙහි අපි තියෙන පැවැත්මට බාධා වෙනවා. සංඝයා කෙරෙහි ආදි වශයෙන් සරුවච මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපේ හිතේ තියෙන ඔලොමල ගති, ගොරෝසු ගති, ඡන්දිපරසු ගති නිසා තුන් පස්ස ස්ථානයකට අපෙන් හානි සිද්ධ වෙනවා. ඉතින් ආධුනිකයා මේක දන්නේ නැහැ. ඉතින් එයාට ඒ නිසා අනුකම්පා කරත් ඉස්සරහට යන්න යන්න අපි ඒවා පිළිබඳව වග වෙන්න වෙනවා. අපිට ඒව ගැන උනන්දු වෙන්න වෙනවා. උනන්දු වෙනකොට තමන්ට තේරෙන්න පටන් අර ගන්නවා මේ භාවනා නොකරන අයට මේක අදාළ නැහැ. එහෙම නැත්නම් ආගමික ජීවිතයක් ගත නොකරන අයට මේක අදාළ නැහැ. නමුත් ආගමික ජීවිතයක්, භාවනා ජීවිතයක්, ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරනකොට මේ මෙලෙක්විය යුතු තැන් සමාජලාට අපි දන්නේ නැතු ගුරුසු උනාට දැන ගැනීමට තමයි සංස්කෘතිය කියලා කියන්නේ. ඒ තමයි මහාත්ම ගති කියලා කියන්නේ. ඒ තමයි මෙලෙක් ගති කියලා කියන්නේ. ඉතින් ඒ නිසා භාවනා කරන ඉදිරියට යන්න යන්න යන්න මේ පුද්ගලයාගේ බෞද්ධ සංස්කෘතිය මහාත්ම ගතිය මෘදු මොලොක් ගතිය දිගට දිගට වැඩෙනවා කොච්චරද කියනවා නම් බෞද්ධයන් විතරක් නෙවෙයි අබෞද්ධයන්ටත් තේරෙනවා පොඩි දරුවාටත් තේරෙනවා ගහට කොටටත් තේරෙනවා සර්පයාටත් තේරෙනවා සබහා ධර්මයට තේරෙන තරම් මෙයා මෘදු මිලෙක් වෙන්න පටන් ගන්නවා ආන්න එතකොට Taman ළඟ තියෙන ඔලොමොල ගති එnde ende ende endද අයින් වෙනවා ඉතින් ඒ පරිවර්තනය එක ජීවිතයක් ඇතුළත කරන්න පුළුවන් වේද කියන සැකේ සරුවච්චන් වහන්සේ පහළ වෙන්න ඉස්සලා තිබ්බා. නමුත් සරුවච්චන් වහන්සේ ඒක සීමා කරලා දුන්නා කාට හරි හැදෙන්න ඕනේ නම් ඒ කෙනාට ඒක ජීවිතයක් ඇතුළත කරන්න පුළුවන්. Tamangema තියෙන ඒ ඔලොමල වෙන දැන වෙනුවට ඒ සද්ධාවෙන් එම නොවි බේරෙන හැදියාව ශිෂ්ටාචාරය මහත්ම ගතිය හදාගන්න හැදී. ඉතින් ඒකට සමහරු හිතනවා ਸਰවචන්සි ඉපදිච්ච ඒ ශාක්‍ය වංශේ රජ කුලය හුඟක් බලපෑවයි කියලා. මොකද ඒ රජ වංශේ ඉන්න අය ඒ සංස්කෘතිය නායකත්වයේ දෙන පිරිසක්. ඉතින් පුංචි කාලේ ඉඳලම පුදුමාකාර විදියට කුල චාරිත්‍ර උගන්වනවා. කාටවත් ඒ වගේ ඡන්ද පරිසෝ වෙන්නේ නැතුව හැදෙන්න. ඉතින් ඒක උන්වහන්සේ භාෂාවෙත් පෙන්වලා දීලා තියෙනවා. ක්‍රියාකාරකම් වලත් පෙන්ලා දීලා තියෙනවා. ශිෂ්‍ය හදවතට පෙන්ලා දීලා තියෙනවා. හැම තැනකදීම පේන්න තියෙනවා අද මේ ලෝකේ තියෙන මේ ව්‍යසන ව්‍යවුලත් බලනකොට ඒ බුදු ගුණය පුදුමාකාර විදිහට අද එකම උත්තරේ බාටපත් වෙලා තියෙනවා. උන්වහන්සේ ඒක ලෝකත් එක්ක sannivedanaya කරේ මේ ධර්මයේ කියන එක හරහා. ඒ නිසා මේ ධර්මයේ විශේෂ තියෙන ශ්‍රද්ධාව ඇදහිල්ල නැති වෙච්ච ගමන් අපි ළඟ ඕලමල ගති පහළ වෙනවා. ඡන්දපරස ගති පහළ වෙනවා. ඉතින් අපි ඒක සාධාරණීකරණය කරනවා নানা ප්‍රක්‍රමවලට. මොකද ඉස්සරහට යනකොට තමයි තේරෙන මේක සාධාරණීකරණය කරාට ඒක නොදැනුවත්කම නිසා වෙලා තියෙන ඉස්සරහට අපි එවැනි දේවල් නොවෙන්න කටයුතු කරන්න ඕනේ. ඒ කටයුතු කිරීම තමයි භාවනා ජීවිතයේ ඉදිරිය කියලා කියන්නේ. ප්‍රශ්න ඇති කරගෙන බේරණ එක නෙවෙයි. ප්‍රශ්න නොවෙන තාලෙට එන තාලෙට විලා සුව වෙන එක නෙවෙයි. හේදකම ඉගෙන ගන්නවා. වෙදකමට වඩා හෙදකම ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ විෂය ටික සූක්ෂමයි. මේ විෂය අදාළ වෙන්නේත් මට හැදෙන්න ඕනේ කියලා ඉදිරිපත් වෙච්ච දෙනාට විතරයි. දැනටමත් ඔලොමල මට හැදෙන්න ඕන කමක් නැත්තේ නෑ කියන කෙනාට මේ මාතෘකාව කතා කරන්න අපිට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ ඇත්තෝ ඒකට ලෑස්තිත් නැහැ. ඒක නිසා වැරදි විදිහට බැලුවොත් වෙන්නේ මේ අපි හැදෙන්න හැදෙන්න අපිට නිකන් බණ කියන්න එනවා අපිට දඬුවම් කරන්න එනවා අපිට නීති දාන්න එනවා අපි නෝන්ජල් කරගන්න එනවා වගේ කියන හැඟීමක් හුඟක් වෙලාවට පැවිද්ද අතරත් එනවා යෝගාවචරයන් අතරත් එනවා ඒ වෙනුවට අපිට හිතා ගන්න පුළුවන් නම් මමයි පැවිද්ද ඉල්ලගත්තේ මමයි මේ සීලය ඉල්ලගත්තේ එතකොට මට ලැබෙන්නේ සාහුල පුංචි කුමාරයෝ වාගේ උදේපාන්දර වැලි දෝතක් උඩ දාලා මට මේ වැලියට ගානට උපදෙස් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා වගේ මේ උපදෙස් ලැබෙන්නේ පෙර පිනටයි ඒ නිසා උපදේශය හෝ වැරද්ද දැකීම වැරද්ද පෙන්නා දීම සත්පුරුෂ ගුණයක් මිස මේ කවුරුත් පහත් කරන අතර ගුණයක් නෙවෙයි කියලා ඒකෙන් වාසිය ගන්න ගෝ කල්යන. ඒකදී සාරිපුත්තු සාංශ තමයි ඇත්තටම මේ වැඩියෙන්ම සාරුවත් ශාසනයේ නිදර්ශන පෙන්ලා තියෙන්නේ කවුරු මොන විදිහේ පෙන්ලා දුන්නත් වැරද්දක් උන්වහන්සේක වැරදි පෙන්ලා දෙන එකට වැරදි කියන්නේ යන වෙනුවට ඒක මට හැදෙන්න පාරක් කරගන්න ඉතින් ඒ නිසාම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අලුතින්ම ශාසනයට ආපු කෙනාට උපදේශයක් දෙන්න මවක් වගේ ශාසන ගැන හැඟීමක් නැති, සිල් ගැන හැඟීමක් නැති, භාවනා ගැන හැඟීමක් නැති කෙනාට මවක් වගේ කියලා දීමේදී විශාල සේවයක් වෙලා තිනවා මම හිතන්නේ මේ දසුත්තර සූත්‍රයත් ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මානසිකත්වයේ මත ගොඩනැගිච්ච එකක් ඒක නිසා කියනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ආර්ය ලෝකයේ මවක් කිය. එයා තමයි මේ පෘථග්ජනෙක් නැත්නම් සාරිපුත්‍ර ස්වාමීන් සමය පෘථග්ජනෙ ඉස්ලාම සෝවන් කරවන්නේ. මොන જાතියෙන් ආවත් මොන වංශයෙන් ආවත් මොන විදියෙන් ආවත් ඒක නැත් එක හිඳලා කියලා දීලා එයා ආර්ය ලෝකයට ප්‍රසූත කිරීමේ හැකියාවේ විශාලම ශේෂ්ත්‍රයක් තුන සාරිපුත්‍ර සාංශයට. ඊට පස්සේ මොගලන් ස්වාමීන් වහන්සේ සෝවාන් වෙච්ච කෙනා රහත් කෙනා එයා තාත්තා කෙනෙක් වගේ වදපු දරුවා හදනවා. දැඩි කරනවා. දරුවා හැදීමේ හැකියාව තිබුණේ සාරිපුත්‍ර ස්වාමීන්ට. ඒ නිසා සරුවචනාංශයට ලොකු ධෛර්යයක් ලොකු ගැම්මක් තිබුණා සාරිපුත්‍ර ස්වාමීන්ට වැඩ කරනකොට. ඉතින් මේ ස්වාමීන් වහන්සේ අපට කියනවා සරුවචන් වහන්සේ පිළිබඳ සැක තියෙනවා නම් අපි ඒකයි ඉගෙන ගත්තේ. යම් කිසි කෙනෙකුට සැකයක්, සංකාවක්, නොඅදහන ගතියක්, එහෙම නැත්නම් පහදින් නැති ගතියක් තිබුණා නම් ඒ කෙනාට ඒ නොඅදහන ගතිය නිසාම, සැකේ නිසාම, එහෙම නැත්නම් ඒ නොපහදින ගතිය නිසාම ආතප්පමන්්වාය, අනුയോഗමන්්වාය, සාතච්චමන්්වාය, ප්‍රධානමන්්වාය කියන විදිහට අසීමිත ශක්තියක් යොදමින් මේ භාවනා කටයුත්ත දිගට කරන්ඩ ආරම්භ වීර්යය යාට ලැබෙන්නේ නැහැ. හැම වෙලාවෙම එහාට පැත්තේ මෙහා පැත්තට තෙපර බාන. හෙට්ටු කරරෝ. මුළු හදින්ම කරන්න බෑ වෙන විදිහට කියනවා. අනියෝග පන්නවයි කියලා කියන තමන් ගත්ත ශික්ෂාව දිගට කරගෙන යන්න බෑ. අතරමඟදී කොහෙන් හරි කැඩෙනවා. ඉතින් එයා කැඩෙන්න හේතු කාරණාවල් ලොකුවට කතා කරනවා මිසක් මට තියෙන ඉදිරියට යන්නයි සද්ධාවෙන් කියන ගතිය හිතින්නේ නැහැ. ඒ කියන්නේ සාතච්ච මන්නවයි කියලා කියන්නේ සතතාභ්‍යාසයෙන්. නිතිපතා වැඩ කරන්න තියෙන ගතිය ඒක තමයි ඉතින් පිටකොන්දක් වෙන්නේ. අපේ ජීවිතවල තියෙන අපිට ඒක කරගන්න බෑ. මොන්නම දෙයක්වත් කරන්න බෑ. මම එක දවසක් මෙහෙම කිව්වා මම දන්නේ ඒක තමාට වැරදි අර්ථකථනයක් වෙන්න ඇති. මුග දෙනෙක් මම හිතන්නේ වැරදිට අල්ලගනි. එක දිගට මිනී මරන්න ඒත් නිවන් දකින්න පුළුවන්. ඒක තමයි අඟුලිමාලට උනේ. ඒක හරියට කරා. වැස්සේ බුදුරජාණන් ළඟට ගිහිල්ලා ගොඩ ගත්තා. එකයි කෙරුවේ ඒක හරියට කරා. 1000 පන්නලා කරා. දැන්ස ළඟටම ගිල කොට ගත්තා. අපිට මොකක්වත් මිනිමරණකවත් හරියට කරන්න බෑ. කිසිම දෙයක් මල පූජා කරන එකක්, බණක් භාවනාවක් කරන එකක් මොනම දෙයක් පිළිවෙලට කරන්න බෑ. ඒ නිසා අපිට වෙන්නේ සතතබ්භ්‍යාසි නෑ. ඒ නිසා මොනවා හරි එකක් අදිෂ්ඨාන කරගන්න මේ සත්ක්‍රියාවක් ගන්නකො මනිවරණක අන්තිම කැතම දෙයක් නේ. ඒක ඉතින් මං කිව්වට ගණන් ගන්න එපා. මොකක් හරි හොඳ එකක් කරන්න බෑනේ ඒක දිගට කරන්න දෙයියොත් නැමිනවා. බ්‍රහ්මියොත් නැමිනවා. සබහා ධර්මෙත් නැමිනවා. ඒක තමයි අපිට අද කරගන්න බැරි. අපි දවසින් දවස පද මාරු කරනවා. පද දවසින් දවස ගුරුවරු මාරු කරනවා. දවසින් දවස කර්මස්ථානේ මාරු කරනවා. දවසින් දවස භාවනා මධ්‍යස්ථාන මාරු කරනවා. හරියට ඇඳුම් මාරු කරනවා වගේ. ඉතින් කිසි දෙයක මුල් බහින්නේ නැහැ. සතත අභ්‍යාසෙ නැතිකම. ප්‍රධානමන්නෝයි කියලා කියන්නේ කාය ජීවිත নিরপেক্ষව අපිට මේකට ගැම්ම දාන්න බැරි. අපිට ගොඩාක් දේවල් කල්පනා කරන්න තියෙනවා. ඒ කල්පනා කරන්න හේතුව ਸਰවචනාංශයකට ඒ ශ්‍රද්ධාව නැහැ. අද අපි කතා කරන්න හදන්නේ ධර්මයේ විශේෂයි බුද්ධ විශේෂ නෙවෙයි ධර්ම විශේෂයි ශ්‍රද්ධාව නැති නිසා අපිට මේ ආතපමන් වාය අනුയോഗමන් වාය සාතච්චමන් වාය පදහානමන් වාය කියලා ගත්ත දේ දිගට කරගෙන යන්න බැරි කම. ඉතින් අපි ඒක දැනගන්න ඕනේ. අපෙන් ඇහුවොත් අපිට මේ ආතාප වීර්ය දාලා මේ වැඩේ කරන්න බැරි අපි කෙනකො ලෙඩ වෙලා එහෙම නැත්නම් කවුරු හරි අපිට මෙහෙම කෙරුවා එහෙම නැත්නම් වැස්සා කැස්සා කියලා බාහිරට හේතු වෙන්නේ. එමෙ මගේ සද්දාහ වැඩිකමක් කියලා හිතෙන්නේ නැහැ. කවදා හෝ භාවනාවේදී ඒකට අපි සත්‍ය විසුද්ධි ක්‍රමයේදී කියනවා පටිපදා ඥාන දර්ශන විසුද්ධියට ගියාට පස්සේ යා ඔය මොනම දෙයක්වත් ගන්නෑ ඔක්කොම තියෙද්දි මට සතිය පවත්වන්න බැරිද ඒ ඔක්කොම තියෙද්දි මට ඉරියව් පවත්වන්න බැරිද ඒ ඔක්කොම තියෙද්දි මට භාවනා කරගෙන යන්න බැරිද කියනවා මිස ඒ භාවනාවට බාධා කරන දේවල් ගණන් ගන්නෑ ඒව ඉක්මවගෙන යන්න දානවා එතකොට අර ගත්ත ගැම්ම අරගෙන යන්න පුළුවන් අනුയോഗමන්වාය කියලා කියන්නේ මට හරිනක මේක නම් ඒ ඒ දෙයට අවශ්‍ය කරන සප්පාය කටු සලසලා දීලා ඒ ගත්ත ගැම්ම ඉදිරියට ගෙන යන්න තමන්ගේම අත්දැකීම් ටික පාවිච්චි කරනවා මිසක් මට හොඳ දක්ෂ ගුරුවරයෙක් නැහැ මට කමඨාන් සුද්ධ කරන්න නැහැ මට ත්‍රිපිටකේ නැහැ මට පැවිදෙන්න බැරි වුණා මට උපසම්පදාව නැහැ කියලා බාහිර කරුණු හොයන්නේ තමන්ගේම අත්දැකීම් ටික අරගන්න මෙන්න මෙතෙන්ට තට්ටු කරොත් මෙන්න මෙහෙම වෙනවා ගත්ත එක දිගේ ඒ අණුවම අනු අනු අනුපස්සනා කියලා අනුയോഗ මන්වාය. සාතච්ච මන්වාය වැරදුනත් ඒ වෙලාවට වැඩේ කරනවා, හරියත් ඒ වෙලාවට වැඩේ කරනවා, දිගට පවත්නවා. එතකොට තමයි පදස් වීර්ය කියලා අර ගලට ගහලා ගහලා ගහලා අන්තිමට දෙබෑ වෙන තැනට එන්නේ ගල පළු යන තැනට එන්නේ ඒ ප්‍රධාන වීරිය එන්නේ මෙන්න මේ ක්‍රියාවලිය හරහා. ඉතින් අපි নানা ආකාර හේතු කරුණු දෙනවා මට ඒ විදිහට කරගෙන යන්න බැරි මේ හේතුව නිසා අර හේතුව නිසා මේ හේතුව නිසා ඒවට තමයි නව කතා කියන්නේ. ඒවට තමයි මේ තම්පප්පලාප කියන්නේ. එහෙම තමයි පටන් ගන්නකොට. ඉස්සරහට එනකොට එනකොට තමයි තේරෙන මේ සියලුම කරුණු Taman විසින් නිදහසට සදාගත් කරුණු මිස තේරුම් ගත්ත මනුස්සයාට ඕ කිසි දෙයක බාධාවක් නැහැ. ඒ නිසා කවුරු හරි එහෙම කරුණු කියනොන ප්‍රතික්ෂේප කරන්න යන්න එපා. මතක ඥානෙ ඉන්න එයා ආධුනික යෝගාවතර කියා දන්නේ මේවා තාම සාක්ෂයක් කරගන්න හැටි, සාධකයක් කරගන්න හැටි. එහෙම තමයි කවුරුත් පටන් ගන්න. නමුත් ඒක ජීවිතේ පුරාම පවත්වන්න යන්න එපා. එනේන දේ එනේන බාධාව සාධකයක් වටපත් කරගෙන යන්න නම් Tamanට එතකොට ධර්මයේ વિશે තියෙන ශ්‍රද්ධාව අදහන සුළු ගතිය පෙරදක්ම තේරෙන පටන් ගන්නවා. ඉතින් මේක එක ජීවිතයක් ඇතුළත වෙන්න පුළුවන්. මරණය වෙන්න ඉස්සෙල්ලා මේක වෙන්න පටන් ගන්නවා. එතකොට තමන්ගේ මිම්මෙන් ඒක තේරුම් ගත්ත තමන්ගේ මිම්මෙන් අනුන් මනින්න යන්න එපා. මේ මම කියන නිසා අපේ පවුලේ ඔක්කොම එන්න ඕනේ. මම කියන නිසා සිංහල බෞද්ධ ඔක්කොම බෞද්ධ වෙන්න ඕනේ භාවනා කරන්න ඒක කරන්න යන්න එපා. මේක ඉතාමත්ම කලාතුරකින් යෙදෙන යෝගයක්. ඒ නිසා ඒක වෙනකොට තමන්ම තමයි දැනගන්නේ. තමන්ට තේරෙයි. එතකොට මේ ධර්මයේ වෙනුවෙන් කාය ජීවිත নিরপেক্ষ වුණත් ඒ කියන්නේ කාය තියෙන්නේ තිබේවා. ජීවිතේ තියෙන්නේ තිබේවා කියලා ඉදිරියට යන්න පුළුවන්. ඉතින් එහෙම කරගන්න බැරි පැත්තත් අපි සාකච්ඡා කරන්න ඕනේ. කරලා දැනට සාර්ථක වෙච්ච පැත්ත සාකච්ඡා කරගන්න. එතකොට අපිට තේරෙනවා අපි සෑහෙන දුරකට මේක දැන් ගිහිල්ලා තියෙන්නේ. අපි මේ ආදුනිකයෝ නෙවෙයි. යන්න තියෙන නිසා අපේම අත්දැකීම් ඉදිරියට ගන්න. ඉතින් මට හිතුණා මෙන්න මේ ධර්මයේ විශේෂයේ තියෙන මේ සද්ධාව අදහ සුළු ගතිය විචිකිච්ඡා නොකරන ගතිය ගැන කතා කරනකොට මේ පමාන සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා මේක සාධක සූත්‍රයක් වශයෙන් ගත්තොත් හොඳයි කියලා. ඒක තියෙන්නේ අංගුත්තර නිකායේ චත්තුක නිපාතේ බුදුජානනාංශේ සඳහන් කරන මේ හැම කිනාම මොනhari කරන්න ඉස්සෙල්ලා ඒක කෝදුවකින් මැනලා තමයි කරන්නේ. අපි කියන එක දැන දැන දැක දැක කරන හැම දෙයක්ම ඉල්ලුම සැපීම අනුව තමයි කරන්නේ. Tamanට වාසි වෙන දේ තමයි කරන්නේ. අනිත්‍යවට අපි කියනවා සිද්ධ වෙන දේ කියලා. මේ කියන්නේ කරන දේවල්. කිසිම කෙනෙක් එහෙම මීයක් කඩන්නේ අතලෙව කඩ නැත්තම්. එහෙම නැත්තම් වාසියක් නැත්තම් කරන්නේ හැම වෙලාවෙම අපි කරන හැම දෙයකම අත්තක්ක පඤ්ඤා අසුචි මනුස්සා කියලා කියනවා අර්ථ සිද්ධියක් කියලා කරන්නේ. අන්නේ අර්ථ සිද්ධිය මනින්න උපමාන හතරයිලු ලෝකේ තියෙන බුදුහාමුදුරුවෝ කියන. ප්‍රමාණකරණයක් කරන්න උපමාන හතරක් බුදුන්සේ සඳහන් කරලා තියෙනවා. බුදුහාමුදුරන්ගේ සර්වඥතා ඥාණයට පේන්නේ රූප ප්‍රමාණය තමයි ලෝකේ වැඩි දිනෙකම බාර ගන්න. මොන්න තරම් දුස්සීල වුණත් පෙනුම ලස්සන නම් එයා පිටපස්ස යනවා. ඒකයි ඔය හොලිවුඩ් තිරේ අද ලෝකේ වෙනස් කරන්න පුළුවන් තරමට ඇවිල්ලා තියෙන්නේ. ඉන්දියාවේ බොලිවුඩ් තියෙනවා. අපිත් ඒ පිටිපස්සේ තමයි යන්නේ රූපලාවන්‍යයි මේ බාහිර ඔපෙයි. ඉතින් ඒක තියෙනවනම් වුණත් අහඩුව තියෙනවනම් ඇතුලේ මොනවද තිබ්බත් කමන්නේ ඒක තමයි අද තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් කියලා මේ තියෙන වෙළඳ ප්‍රචාරක වැඩ පිළිවෙලක්. ඒකෙන් තමයි මුළු ලෝකෙම අද පාලනය කරන්නේ. ඕනෙම කුණු හරපයක් ටෙලිවිෂන් එකේ විශේෂරයක් පෙන්වනවා නම් ඌ දන්නේම නෑ සුපර් මාකට් එකට ගිහලා ඒක මෙලිදි ගන්න. කොහොම වුණාද කියලා කවුරක්වත් දන්නේ නෑ. හැබැයි ඇඩ්වර්ටයිස්මන්ට් එක හදන එක නා දන්නවා. යා අවුරුදු 20කට ඉස්සෙල්ලා සැලසුම් කරනවා මේ මනුස්සයට නිතර මේක පේන්න අරින්න. ඊට පස්සේ මනුස්සයාම දන්නේ ගෙදර ගිහලා ගෙදර කූඩේ අරගෙන එනකොට ඒ අර ටෙලිවිෂන් එකේ පෙන්වන එක ඇවිල්ලා ගෙදර. මොකටද ගෙනාවේ? වැඩක් නෑ. ඒ ධර්මතම මේ රූප ප්‍රමාණය ලෝකේ එදත් එහෙමයි අදත් එහෙමයි. ඒක නිසා අපි කොච්චරක් විනිශ්චය කරන්න ගියාම පෙනුමට ඒ කියන්නේ පොත්තේ සුද්ධ කියලා කියන්නේ. මේ බාහිරේ ඔපේ එනිසා කටුකුරුද ස්වාමීන් වහන්සේ කියනවා අපි ඊටාම ප්‍රිය කරන ස්ත්‍රියාවක් වෙන්න පුළුවන්. ඉස්තරාම ප්‍රිය කරන පුරුෂයෙක් වෙන්න පුළුවන්. අර පිට තියෙන හැම වෙලාවල පෙන්නුවොත් ඒ මනුස්සයාට ඒ තියෙන ප්‍රේමය ඇති වෙයිද කියලා. පිට තියෙන සිවිය ගැලෙව්වට පස්සේ ඔය කියන ප්‍රේමය එයිද? ඔය සිවිර තමයි කේසාලෝමානකා දන්තත් අචෝ කියන්නේ. පිට තියෙන කෑලි පහ. ඕකේ එකක් අයින් කරලා බලන්න නිච්ඡම්ම ගාවී කියලා බුදුහාමුදුර කියන හැම ගහ පෙළ දෙනක් වගේ ඒකේ කිසිම ප්‍රිය දෙයක් නැත්තේ නෑ. නමුත්තර සිවිය දාලා පේන් කරලා ගත්තට පස්සේ අම්මත් ඕන්නේ තාත්තත් ඕන්නේ සදාචාරෙත් ඕන්නේ මොන එකක් නෑ ඒක පිටිපස්සේ යනවා. ඒ මනුස්සයා ඉතෙක් ගෙනාවු ගුණකන්ද තේරම අර රූපෙට මත් වෙලා. ඒ නිසා මේ මොහිතින් බෙක් කියනවා භව රෝගය සද්දනා රූපෙට මත් වී ඇයි දු ප්‍රේමකලේ හොඳටම දන්නවා මේ ප්‍රේම කරන්නේ රූපෙට බවත්, ඔපේට බවත් වලක් කරන්න පුළුවන් බලන්නකො. කාටවත් බෑ. මේ දෙමාපියෝ හරි කැමැති දරුවන්ට උගන්වන්න මේ රූපෙට ප්‍රේම කරන්න එපා, ගුණයට ප්‍රේම කරන්න. එක එකක් තාන්නේ. මොකද ওই දෙමාපියෝ පුංචි කාලෙත් ඒ සින්දුවම තමයි කියලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ දෙමාපියොත් කියන්නේ නැති ඔය කරන්න එපයි කියලා. හරියන්නේ මේක බුදුහාමුදුරු ගැඹුරු ධර්මයක් කරගත්ත හැටි බලන්න. රූප ප්‍රමාණ ලෝකේ ඕඩම කෙනෙක් අහු වෙනවා කියන්නේ. පසු කාලේ අටුවාචාර්යන් වහන්සේ සඳහන් කරනවා ලෝකේ තුනෙන් දෙකක් රූප ප්‍රමාණයට අහු වෙනවා කියලා. කලාතුරකින් පිරිසක් ඉන්නවා ඒ ප්‍රියමනාප දේවල් වලට ප්‍රේම කරන්නේ ඒගොල්ලෝ ඒක දැනගෙන බේරෙනවා නමුත් රූප ප්‍රමාණය තමයි ලෝකේ යන්නේ ඕනම රටකට ගිහිල්ලා බලන්න අද ඇඩ්වර්ටයිස්මන්ට් වලට නැත්නම් මේ වෙළඳ ප්‍රචාරයට කම්පැනි ශීත මුදලෙන් ශීත 20ක් හෝ 40ක් විතරයි ඊට පස්සේ ඕන බඩුවක් විකුණ ගන්න පුළුවන්. ඒකම තමයි අපිත් පාරට වයින් ගියාම කණ්ණාඩි අතට අරගෙන කරන්නේ. අපිත් මේ මූණත් අහඩුව හදාගෙන තමයි එළියට යන්නේ. මොකද අපි දන්නවා ඒක ගැලවෙන්නේ නැහනේ නිදි නැගිටපු ගමන් නිදි වැදුර නැගිටලා යන්නේ ඒක. තහඩුව ඔපේ දාගෙන යන්න ඕන. මූණත් අහඩුව. අපි ඒකට කියනවා ආලවට්ටම කියලා. ඉතින් ආලවට්ටමන තමයි අද ජීවිතේ කියලා තියෙන නිසා සමාජශීලී ජීවිතය අපිට ආලවට්ටමටම වෙලා ඉවරයි. අරණ්‍ය වාසී ජීවිතයේදී අපිට ඒක ප්‍රශ්නේ නැහැ. මොකද රිලව් වෙන්නේ අපේ රූප ප්‍රමාණය බලන්න. උන්ට ඕකේ ගානක් නැහැ. උන්ට ඕන කන්නේ බත් විතරයි. මිනිස්සුත් එක්ක ඉන්න හැම වෙලාවෙම අපි රඟපානවා. මේ ආලවට්ටමට ඉතින් ඒක නිසා අපිට ධර්මය ගැන තීරුම් කරගන්න වෙලාවක් ඇත්තේ නැහැ. දෙක තමයි ഘോഷ ප්‍රමාණ. කට්ටිය කියනවනම් අහවලා හොඳයි කියලා. ඒක පස්සේ යනවා කිසිම වහපියක් නැහැ. ඒක දන්න කට්ටිය තමයි දේශපාලනච්ච. උන් දන්නවා ඡන්දේ ගන්න ගියාම මොන විදිය පෝස්ටර් තලවන්න ඕනද හැම පිටියක් ගාඩෙම hina වෙච්ච මොහුණු තියෙන ඒ කාලේ. කට කනේ hina වෙච්චන් තියෙන ඒ අම්මනකම් කොච්චර තිබ්බත් මේ මනුස්සයා ඡන්ද දෙනවනේ. මොකද ගොහසාව ඇති කරනවා. ඒකට හරියත් කියනවා මෙයත් කියනවා අන්තිමට ඡන්දේ තියෙනවා. ඒක කියනවා බුදුරජාණන්සේ කියන ගෝස ප්‍රමාණයට ඒ වගේ මිනිස්සු ඇදෙනවා රැල්ලට යනවායි කියලා කියන්නේ. අටුවචාන් වංශේ කියනවා පහෙන් හතරක් අහු වෙනවයි කියලා මේකට. අරයා කිව්වොත් හොඳයි කියලා මෙයත් යනවා. ආයේ මොන වහපියක් මොකක්වත් නැහැ. අර දේ බෙලි ගහයට බුදියාගත්ත ආවා කිව්වොත් එහෙම අත කඩා වැටෙනයි කියලා මීමින්න අහන්නේ නැහැ. උගෙන් ඕන ඇත්තද මචං ෂුවර්ද මචං බලලා දුඹ කියන්නේ කියලා නෑ. එයාත් කඩාගෙන දුවඩ පටන් ගන්නවා. මීමින්න යාවයි දුවනනම් ඉතේ යනතර වෙලා අහන්නේ මේක ඇත්තටම බෙලි ගෙඩියක් වටනන් නැත්තම් අහස කඩන. මේ දෙන්නම අහිංසක සත්තුනේ. ඉතින් දුවනවා. ඉතින් මේ මින්න දුවනකොට ඊට පස්සේ මුවක් දුවනවා, ගෝණක් දුවනවා, අලියක් දුවනවා, අන්තිමට කැලේ කඩාන දුවනවා. මේ සමාජයේ දිහා හරස් බැලමක් බලනකොට මේ එකේ පචයක් කිව්වට පස්සේ කන කෑම මේ අරන්නේ ඉඳගෙන පිට දිහා බලනකොට පේනවා මේ මිනිසුන්ට අන් නැති එක පුදුමයි කියලා. මේ අද කෑවට හෙටත් කනවා. මොකද ගෝසාව. ඒක තමයි ජනමාධ්‍ය කියන්නේ. ඒගොල්ලෝ දන්නවා මිනිස්සු මේ හම්බ කරගෙන රොටියක් පුච්චන කාලා හිටියට ඒ මිනිස්සු දෙනවා නෑ නෑ ඔහොම ඉඳලා බෑ මෙන්න නව සංකල්ප මෙන්න සමාජශීලී වෙන්න හැටි අපි මෙහෙම යන්න ඕනේ කිය. ඉතින් පිස්සු පිස්සාණන් අතාද්දමයි යතාද්දමයි කියලා පිස්සු නටන්න පටන් ගන්නවා. අද මේ කොහෙද යන්නේ කෝ අපේ සදාචාරයක් කෝ අපි අත්තමල මුත්තමල හිටපු ඒ සෑහළු ගති මොකක්වත් නැහැ. පහෙන් හතරක් අහු වෙනවා කියලා දෙනවා ගෝත ප්‍රමාණයට. ඊට පස්සේ මම ලූක ප්‍රමාණය කියලා කියන්නේ රූක්ෂ ප්‍රතිපත්තිය ගත කරන එකනා ගාව ධර්මයේ තියෙනවායි කියලා පටව ගන්නවා. ඒ නිසා උගෝ දෙනෙක් කැමති රූක්ෂ ප්‍රතිපatti වලට යන. රූක්ෂ ප්‍රතිපatti කියන්නේ මේ දුත්හාංග වගේ දේවල් ලකිනවා. නානා විදියට කොණ්ඩේ වවනවා, බිම ගෑවෙනකන්, නියපොතු වවනවා, අඟල් හයක් දික් වෙනකන්, රැවුල තියා ගන්නවා, බිමට ගැට ගහන්න පුළුවන් වෙනකන්. ගස්වල මුල් තමන්ගේ ඇඟ උඩින් යනකන් ඒක තැනක වාඩිලා භාවනා කරනවා. කින්ති යත ජටායි ජුම්මේද, කින්ති අජින සාටිය, අබ්බන්තරන් තේ ගහනම්, බාහිරම් පරිමංජසී කියලා බුදුසජනසී කියන්නේ. මේ අජින හැම මොහකුත් තියාගෙන නවගුණ වලකුත් දාගෙන කොණ්ඩේ මුඩි කොණ්ඩේ ගැට ගහගෙන පැන්කෙන්ඩියක් අරගෙන ආවොත් ඕන එකෙක් වඳිනවා. ඔය ඉන්දියාවෙන් මෙහාට හැතැම්ම හැතැම්ම 20 ආපු ගමන් අපේ කට්ටිය පෝලිං ගන්නවා. පෝලිං ගාන අපේ අම්මේ නම් වරන් කියාගෙන වදින හැටි තියා බලනකොට මූ බෞද්ධයෝද කියලා හිතන මුන්ට වලිගේ තියනවාද කියලා හිතෙනවා. මෙච්චර ලස්සන පුදුරන්සේ කියලා තියෙන මේ උන්වහන්සේ බවරුදු 6ක් රූක්ෂ ප්‍රතිපත්තිය කරලා හරි ගියේ නැහැ කිව්වට එපමණක් කරන්න එපයි කිව්වට මධ්‍යම ප්‍රතිපදාවේ ඵලයල්ලා කිව්වට ගිනි පාගනවා බලන්න යනවා. අර අර රුක්ෂ ප්‍රතිපatti කරන්නයි බලන්න යනවා. ඉතින් ඒ කෙනාට අහනවා ධම්ම ප්‍රමාණේ වැටෙහිද කියලා. මේ රූප ප්‍රමාණය, ഘോഷ ප්‍රමාණය, ලෝක ප්‍රමාණය යන මිනියෙකුට නැත්නම් ගෑණියෙකුට ධර්ම ප්‍රමාණේ වැටෙන්නේ නැහැ. හතරවෙනි උපමානය තමයි ධම්ම ප්‍රමාණය ඒක විස්තර කරනකොට අටුවාචාන් වහන්සේ සඳහන් කරනවා මේ ලූක ප්‍රමාණයට 10න් 9ක් අහු වෙනවායි කියලා. යා බොහොම ඇවිල්ලා බොහොම රූක්ෂ ප්‍රතිපත්ති රකින්න මෙන්න මෙහෙම කරන කෙනෙක් කිව්වොත් එහෙම සියල්ල බැඳගෙන යනවා. ධර්ම ප්‍රමාණය ගැන කතා කරනකොට අටුවාචාන් වහන්සේ කියනවා ලක්ෂයකට එක්කිනෙකට මේ ධර්මානුකූලව විනිශ්චය කරන්න හැටි ප්‍රශ්නයක් ආවම තීන්දුවක් ගන්න හැටි තේරෙන්නේ නැහැ. ඒ මොකද ඒ තරම්ම රූපෙට වශී වෙලා. ඒ තරම්ම ගෝසාවට වශී වෙලා. ඒ තරම්ම ලූක ප්‍රතිපත්තියට වශී වෙලා. එහෙම නැත්නම් ඒක තමන් රූක්ෂ ප්‍රතිපatti රකින්න බලාපොරොත්තු වෙනවා. ඒක න හැම වෙලාවෙදී මෙයාට මධ්‍යම ප්‍රතිපදාම් පන්නනවා. අන්ත දෙකෙන් එකට යනවා. ඉතින් ඒක නිසා ධර්ම ප්‍රමාණයේ තේරුම් අරගන්න අපි කොච්චර අපේ අම්මලයන් තාත්තලයි වෙන් වෙන්න ඕනද කියලා තේරෙනවා. අම්මලා තාත්තලා තමයි ඉස්සල්ලාම අපිට ඕක ඔලුවට දාන්නේ. රුව ඇති පුතයි කට ඇති කට ඇති පුතයි රුව ඇති දුවයි කියලා ඉතින් අම්මට ඕන කරන්නේ ඒව තමයි. ඉතින් අපිත් ඒකට ගැලපෙන්න හදනවා. හදාන් ගියාට පස්සේ ඒ ඒගොල්ලෝ පිටිපස්සේම තමයි. ඒකට අපේ අම්මා පිළිගත්තොත් අමමෑණි බුදු පියාණන් වහන්සේ පිළිගන්න බෑ. අමමෑණි බුදු පියාණන් පිළිගත්තොත් අම්මා පිළිගන්න බෑ. ඉතින් ඒ නිසා බුදුහාමුදුරන් සිත් වෙලා තියෙන්නේ බිල් එක් වාගේ කවුරුත් හදපු ළමයි හොරකම් කරන පැවිද්දට ගන්න ළමයි හොරකම් කරන බිල්ලෙක් බාටපත් වෙන්න වෙලා තියෙනවා. ඒ නිසා මේ හරියට කාරණාව කියන්න ගත්තොත් ඒගොල්ලන්ට පේන්නේ මේ ඒගොල්ලෝ කරගෙන ඉන්න පරිසරය ඒගොල්ලෝ ඉන්න අම්මලා තාත්තලාගේ සංස්කෘතික වටිනාකම් පැත්තක තියලා මේ ධර්ම ප්‍රමාණයට එනවයි කියන එක ඒකෙදී වඳින්න වටින වැඩක්. ඔය සීල දින මම දවස් ගානකට හෝ මේ මේ මේ ධර්ම ප්‍රමාණයට පැමිණියයි කියන එක ආශ්චර්ය ධර්මයි. ඊට පස්සේ අපි ගත්තොත් එම අපි රූප ප්‍රමාණය අපි අඩු ගන්න මේ ඉන්න කාලේ අත්මත කරලා දාමු. ඕඝෝස ප්‍රමාණය අමතක කරලා දාමු. ලූක ප්‍රමාණය අමතක කරලා දාමු මධ්‍යම ප්‍රතිවටයල මොකද්ද මේ ධම්ම ප්‍රමාණය කියන්නේ කියලා අපි තේරුම් ගන්න ගත්තොත් අපිට සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේ අපිට කියලා දීලා තියෙනවා සක්ඛාතෝ භගවතෝ ධම්මෝ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මයේ මුල මැද මුල යහපත් මැද යහපත් අග යහපත් ඒක නිසා ඒ ධර්මයේ ඇහිමම පවා සුත්තමය ඥානය පවා අපි ගත්තොත් මුල කියලා ඒකෙදීම තේරෙනවා මේකට ශ්‍රද්ධාවක් අවශ්‍ය නැහැ ශ්‍රද්ධාව තමයි අපි කතා කරන්නේ මේ ධර්මයේ තර්කේ ඇයි එහෙම කරන්න ඕනේ කියලා ඕනේ කෙනෙකුට කරපෙන්නන්න පුළුවන් මේකට ශ්‍රද්ධාව යන්න පුළුවන් ශ්‍රද්ධාව අවශ්‍ය නැහැ ඇයි මේ දෙක කරන්නේ ඇයි කියන එක පුතනට හේතු පෙන්නලා තියෙන මේ ਸਰබලධාරී දෙවියෙක් පෙන්නලත් නැහැ අපිට බය කරලත් නැහැ මෙන්න කාරණාව කියලා තියෙනවා ඒ නිසා එවැනි උරගා බැලිය හැකි තත්වයක් තිබියදී උරගා නොබලා අපි යන්න පටන් අරගත්තොත් අපිට මේ සද්ධර්මයයි අනිකුත් දින ධර්මය අතර වෙනසක් හොයන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා අහන වෙලාවේදී පවා සර්වඥ දේශිත ධර්මයක් අහන වෙලාවේදී පවා කන් නමාගෙන හිත යොමාගෙන ඉස්සලා පදේ පස්සේ පදියත් එක ගැළපෙනවද ව්‍යාකරණ මේක හොඳට තියෙනවද කියලා ඒ සුතමේ ඥාණයට හිත යෙදුවොත් බුදුරජාණන්සේ දේශනා කරනවා එතනම බණහිමි ආනිසන්ද පහක් තියෙනවා කියලා. අසුතං සුනාති සුතං පරියෝදපේති කංකං විතරති චිත්ත මනස පසීදති දිට්ඨි මුජ්ජ කරෝද කියලා බණක් අහනකොටම ඒ අහන වෙලාවෙදීම තමයි තාම මේක ක්‍රියාවත් කරලත් නැහැ හිතලත් නැහැ බණීම තියෙනවා. ඉතින් ඒක නිසා ඒ ආදි කල්යාණය කියන එක. අහන වෙලාවෙදීම තියෙන මේ ස්වකහාත ගුණය කාටවත් පවරන්න එපා. Tamanට බලන්න මේ බණ අහනකොට Tamanට ওই බලාපොරොත්තු වෙන්නා වූ ආතතිය අඩු වෙන ගතිය තියෙනවද කියලා. Taman බලාපොරොත්තු වෙන්නා වූ අසහනය අඩු වෙන ගතිය තියෙනවද කියලා ඉනි එහාට গুপ্ত දෙයක් ධර්මේ නැහැ. මේ ධර්මේ පන්තරම් පත්තිරුක තියලා සුරේක ගැට ගහගෙන හිටියයි කියලා ඒකේ මොකුත් මේකේ නැහැ. ඒ තියෙන ධර්මයේ තියෙන තර්කේ තේරෙනවා නම් ඒ තර්කේ නිසා මම දැන් යන්නේ අන්ධකාරයදලා ආලෝකයේ දිහාවට කියලා ධර්මයේ කියනකොටම අහනකොටම සුත්‍රමය ඥානෙ වැටෙනකොටම බෞසුත භාවය එනකොටම තේරෙන්නේ නැත්නම් මේක බූරුගේ පිටේ අකුරු පැටවුවා වගේ ඇති වැඩක් නැහැ. ඔන්න අපි භාෂා විලාසයක් දන්නේ නැතුව කතා බතා කරගන්න දන්නේ නැතුව වැද්දෝ නම් අපිට ඉන්ද්‍රජාල කරන්න වෙයි වැද්දට කියලා දෙන්න බුදුන් කියලා කියන්නේ. නමුත් බුදුරජාන්සේ දේශනා කරා ආදේශනා පාටිහාර්ය, 이르දි ප්‍රාතිහාර්ය, අනුශාසනා පාටිහාර්ය කියලා බුද්ධ ආදී උත්පන්න වහන්සේලාට කෙනෙකුට දක්වන්න පුළුවන් පාටිහාර්ය තුනක් තියෙනවා. ඒකේ අනුශාසනා පාටිහාර්ය තමයි අනුශාසනා කරනවා තේරෙන දෙයක් කියන. මෙන්න මේ දෙයකට ඔබට හරියනවායි කියලා. ඒක මේ ඉන්ද්‍රජාලයක් නෙමෙයි. ආදේශනා පාටිහාර්ය කියලා කියන්නේ හිත බලලා හිත වශී කරලා එයාව Taman දිහාට අරගන්න. ඉදි ප්‍රත්‍යහාරය කියලා කියන්නේ මැජික් පෙන්නනවා. ඉතින් නියම සද්ධර්මය බුදුජානසෙන් ආර්ය ධර්මයෙන් පැතිරෙන්නේ ආ දේශනා පාටි හරියෙන්වත් ඉදි ප්‍රත්‍යහාරයෙන් අනාර්ය ක්‍රම අනුශාසනා පාටි හරිය මේ කියන බණේ තේරෙනවා. තේරෙන්නේ නැත්නම් ඉන් යහටදී වැඩක් නැහැ. අපි මොන හරි අන්තරයක් උපකරණයක් පාවිච්චි කරන්න ඉස්සලා ඒකේ පොත බලනකොට මේක මේක මේ මේ විදුලියෙන් වැඩ කරන්නේ මේ වැඩේ ගන්න මෙන්න මෙහෙමයි ඒක පාවිච්චි කරන්න ඕනේ කියලා උපදේශ පන්තිය බලන්නේ නැතුව උපකරණේ පාවිච්චි කරන්නත් එපා. උපදේශ පන්ති බැලුවට උපකරණේ ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ. ඒ වගේ මේ සද්ධර්මයේ ක්‍රියාවත් කරන්න ඉස්සලා හුඟක් දෙන්න ඕනේ. හිතට ගන්න ඕනේ සුතමේ කොටස. ඒ ගන්නකොටම Tamanට සාන්තියක්. ගන්නකොටම Tamanට අසහනේ අඩු ගතියක් ආතතිය අඩු ගතියක් වැටහෙනවනම් අපිට කියගේ සුත්තමේ ඥානය ධර්මයේ තියෙන ආදි කල්යාණේ කිය. ඒ නිසා බුදුහාමුදුරගේ බණ අහනකොට වවුලොත් නිවන් දකින්නයි කියලා කියනවා. ඒ තරම මේ අෂ්ට බ්‍රහ්මස්වරයෙන් බණ කියනකොට ඉතින් ඒ ගතිය Tamanට එතන වැටහෙනවනම් ඒක අපි තීරණය කර ගන්නවා ඒ කෙනාට වැටහෙන ප්‍රමාණයට මේක කරබැලීමේ ආසාවක් එනවා. ඒකට කියනවා මජ්ජේ කල්යාණේ කියලා, චින්තාමේ ඥාන කියලා, අන්වේ ඥාන කියලා. මම මේ මේ විදිහට කියනවා සතුම් මරන්න එපයි කියලා මම නොමර ඉඳලා බලන්න ඕනේ. මම මේ මේ විදිහට කියනවා හොරකම් කරන්න එපයි කියලා මම නෝකද ඉඳලා බලන්න ඕනේ. මේ මේ විදිහට කියනවා කාමීත්‍යාචාරය කරන්න එපයි කියලා බොරු කියලා හිසචර පරිසවචන එපයි කියලා මම නොකර බලන්න ඕන කියලා මේ දෙවෙනි මට්ටම තමයි අර තේරුම් ගත ප්‍රමාණයට යා. ඒක තමන්ගේ ජීවිතය තුළ ක්‍රියාවත් කරලා බලනවා. ඒ නිසා මේ ගමේ ඔක්කොම සත්තු නොමර ඉන්න ඕනේ. ගමේ ඔක්කොම හොරකම් නොකර ඉන්න ඕන කතාවක් නෙමෙයි. මට පුළුවන්ද මේ වැරදි කරපු ඒවා නතර කරගෙන ඉන්න. ඉතින් එතකොට ඒ ලැබෙන අත්දැකීම අරිට වඩා භාවිතයි. සීල වශයෙන්, සමාධි වශයෙන්, ප්‍රඥා වශයෙන්. මෙන්න මේ කරබැලීමේ කියන කුසල ඡන්දේ කියලා කියනවා. මේ කුසල ඡන්දේ අභිయోగාත්මකම තැන තමයි සීල ශික්ෂාවට පස්සේ මේ සමාධි ශික්ෂාව. ඒකෙන් පස්සේ තමයි මේ පුද්ගලයාට මේ ධර්මයේ හිතට වැදුනද ප්‍රෝධිනයක් වුණාද කියලා හොඳට තේරුම් ගන්න පුළුවන් තැන. ඒ නිසා ඒකේ නම් කරන්නේ අර සතුම් මෙදීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය වගේ කායික ක්‍රියා. වරු කියලා මේ සත්‍යන පරිසවචන කියන වාචික ක්‍රියා නතර කරලා බලනවා මේ අනුග්‍රහයෙන් ලැබිච්ච සුතමේ ඥාණයෙන් සහ මේ අනුග්‍රහයෙන් සුතමේ සීලමය ශික්ෂාවෙන් ඉඳගත්තට පස්සේ එක දැනක ඉන්න පුළුවන්ද කියලා. ඉන්න පුළුවන් නම් අර බනහනටත් වඩා සතුන් නොමර ඉන්නවටත් වඩා මේ ඉඳගෙන මට ඉන්න පුළුවන් කියන මගේ කයේ මට හිත පාත්තන්න පුළුවන් කියන ඒ උරගා බැලීම අර වීතිකම කෙලෙසක කරන තටනක් නෙවෙයි නැත්නම් සතුන් නොමර ඉන්න වගේ කෙලෙසක් නෙවෙයි හිතේ පැනනගින්න පුළුවන් පරිඋත්ථාන කෙලෙසක කරන තටනක් එනිසා මේ පුද්ගලයාට තේරෙනවා නම් මට ඉඳගත්තට පස්සේ මම දැන් ඉඳගෙන ඉන්න බව දන්නවා ආයෙත් හොඳයි. දැන් සතිය තියෙනවා. ඒ දන්න බව මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? කොහෙන්ද උරගාලා කියන්නේ? හරි ඇත්තම තමයි මම මේ හීනක නෙවෙයි ඉන්නේ ඉඳගෙන තමයි කියන්නේ. එතකොට එයා දන්නවා මේ ඉඳගෙන ඉන්නකොට දැවෙන අත්දැකීම. ඉතින් ඒක තමයි අපි දැන් භාවනා වැඩමුළුක ඔච්චර අපි කියලා දෙන්නේ. සීලක පිළිටඬ පිළිවෙලා ඒ ලැබිච්ච ඉඩ පහටිය බලන්න ඉඳගෙන කොච්චර වෙලා නලියෙන්නේ නැතුව කඩි කායෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද කියලා? එහෙම කාටවත් බෑ. ටික ටික ඉන්නකොට Tamanට එතන සතුටක් ඇති වෙනවා නම් මට මේ ඉඳගෙන ඉන්න පුළුවන්. ඉඳගෙන ඉන්න බව මම දන්නවා. ඒ සඳහා කල යුත්තේ යමක් නොකර ඉන්න එක විතරයි කියන එක තමයි පසීදති කියලා කියන්නේ. ඒක තමයි ප්‍රමෝදය කියලා කියන්නේ. අන්න ඒ සතුට කාගයත් ළඟ නැත්තම් හොඳට ඉදිරි ගමනක් නැහැ. හොඳට භාවනාවෙන් හෝ ධර්මයෙන් හෝ සහනයක් නැහැ. ඒ නිසා මට ඊට වැඩිය පොඩ්ඩක් ඉඳගෙන ඉන්න පුළුවන්. මම ඉඳගෙන ඉන්නවා දාන්න. ඉඳගෙන ඉන්න වෙලාවේ මම කරන්නේ යමක් නොකර ඉන්න එක ආන්න තමයි ධර්ම. මේක අර සතුන් නොමර ඉන්න වගේ එකට වැඩි ටිකක් ඉස්සරහට ගිය වැඩක්. ඉතින් ඒක වැඩිනවා නම් නැත්නම් ඒක වැඩෙන්න උදව් කරනවා අපි කියනවා ධර්ම අනුග්‍රහය කරනවා මේකට කියනවා මජ්ජේ කල්යාණය කියලා. මැද මට්ටමින් අපි කරන උදව්ව. ඊට පස්සේ සක්මනකට ගිහිල්ලා බලනවා ඉඳගෙන ඉන්නකොට නම් ටිකක්. කඩਿੱතු ගති ජීවනයේ සක්මන් කරනකොට සිතාත් කුමාර ඉපදිච්ච ගමම නම් පියවර හතක් වැඩියා පියුම් පිට මට පියවර කීයක් යන්න පුළුවන්ද වැටෙන්නේ නැතුව සතිය කඩා ගන්න නැතුව එහෙම නැත්නම් ඇවිදිනකොට මම දන්නවද මම දැන් ඉඳගෙන නෙවෙයි කියලා. ඔච්චරමයි සක්මන් භාවනාව කියන්නේ. වෙන මොකක්වත් නැහැ. නමුත් මේ ඇවිදින්න පුළුවන් ඇවිදිනක හිත තියෙනවා කියන එකට සතුටු වෙන්නේ නැති කෙනෙක් ඉන්නවනම් පහදින්න නැති කෙනෙක් ඉන්නවනම් ප්‍රමෝද වෙන්නේ නැති කෙනෙක් ඉන්නවනම් ඉතින් එයාට භාවනා දිනුවක් ලබන්න බෑ. ඒක නිසා අපි කරන්නේ සීළු වැඩ බහා තවලා මුහුණ අතපය හොදාගෙන සක්මන් වලට ගිහලා ඇවිදින ගමන් බලනවා. අපි ඉවර කීයක් කඹේ ඇවිදින මිනිස්සුක් වගේ මේ සක්මනේ යන්න පුළුවන්. එතකොට දන්නේ කොහොමද මගේ හිත පිට ගියේ නැහැ කියලා. ආ දැනෙන්නේ මට මේ ඉඳගෙන ඉන්නකොට නම් කකුල් දෙකේ පස්සේ පැත්තේ වදින්නේ. මෙතන පතුල වදින්නේ මෙන්න මේ මේ විදිහට කියලා පහදින කෙනාට මේ ධර්මයේ තියෙන රස දන්න කෙනාට මට පියවර කීයක් මේ පොළවේ තියෙනකොට තැරෙත් තද වෙන ගතිය, විලිපි තද වෙන ගතිය දකිමින්, දනිමින් යන්න පුළුවන්ද කියලා බොහොම ආඩම්බරෙන් ලියන්න පුළුවන්. එතකොට යායේ ලැබෙන ධර්මයට ගෞරව කළා වෙනවා. ආඩම්බර වුණා වෙනවා. ඒක තමයි අපි කමඨාම වார்த்தාව කියලා කියන්නේ. ඉතින් මේක sannivedanaya කරන්න ඔය මොන ලෝකේ තියෙන මොන උපාදි ලැබුවත් මේක කියලා දෙන්න බෑ. කාටට කිව්වොත් මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්න එක තමයි මේ සමාධි භාවනා වැදගත්ම දේ. ඇවිදිනකොට ඇවිදින බව දන්න එකයි. ඒක තමයි අපි මේ වැඩමුළුවකදී කරන්නේ. කරුණා කරලා ඒ දන්න බව දැනගත් හැටි ඔප්පු කරන්න දැනගත් හැටි සාක්ෂි දෙන්න කියලා කිව්වහම මේ ඒක sannivedana වෙන්න තේරුම් ගන්න හුඟ දෙනකොට අමාරුයි ඒ නිසා අපිට මේ වචන දෙක මේ විදිහට සතිමත් වෙන්න පුළුවන් ඔක්කොටම නමුත් සම්පජඤ්ඤය දන්නේ සතිමත් වෙච්ච බව දන්නේ කොහොමද කියලා ඇහුවොත් ඒක දන්නේ මේකෙදී මේ මේකට රිදෙනවා ඇති මෙවුවා කියනකොට තියෙනවා හිතනවා රිදුනත් මොකද තේරෙයි කියලා. ඒක පොඩි උන්ට ටක් ගන්නකොට තේරෙනවා. නාකි වෙන්න වෙන්න අමාරුයි. දැන් ඉඳගෙන ඉන්නකොට බබා දන්නේ කොහොමද කියලා ඇහුවොත් ඌ කියනවා. වයසක කෙනෙකුට අහුවාම මේ নানা ප්‍රකාර දේවල්. එහෙම තමයි ඇවිදිනකොට ඉඳගෙන නෙවෙයි කියලා දන්නේ කොහොමද පොඩි එකටක් ගාලා කියනවා. මේ කට්ටියට තමයි හෙටත් කමඨාන් සුද්ධ කරනට ලියුම් හතරක් පහක් කියවන්න බලන්න මං ඇවිද්ද සන්ත හොඳට තේරුණා කියන මොකද්ද තේරුනේ ඒක කියන්නේ හොඳට තේරෙන ලස්සනට තේරෙන දිගට තේරෙන කොටට තේරෙන මොකද්ද තේරෙන්නේ ඒක කියන්නේ ඒක නොකියන්න තියෙන මේ අවිද්‍යාව අපි දෙගොල්ල එකතු වෙලා රණ්ඩු කරන්න ඕන එකක්. මේ කාරණා පන්නණ්ඩයි හදන්නේ පන්නන්න දෙන්න එපා. කෙලින් කියපන් කියලා. ඒ අන්තිමට මම ජර්මනි ගිය වෙලාවේදී බොහොම සුළු පිරිසක් භාවනා හිටියේ. තුන්වෙනි දවසේ විතර අවුරුදු 14ක විතර ජර්මන් කොළුවෙක් ආවා. හිතා ගන්න බැරි තරමට මම කීකරුවේ. ඉතින් කිව්වා මේ සෝන්දර දාන බෙදන්න කුස්සිරි කියලා උදව්පදව කරන්න. ඒ බොහොම ලස්සන හිටියමු. ධර්ම සාකච්ඡාවලදී ආවා මටත් පුළුවන් ධර්ම සාකච්ඡාවට එන්න කියලා. මම කව ප්‍රශ්නයක් නැහැ. ඉතින් මොකද්ද ඔයගොල්ලෝ කරන්න කියලා හෙව්වා මේ. මම කිව්වා අපි සතිය පිහිටවනවා. මොකටද සතියේ? මගව චීනදී ඇති හැටිය දැනගන්නයි මේ කරන්නේ මට තේරෙන්නේ නැහැ අයියෝ. ඊට පස්සේ මම ඔයාලට විනාඩි කීයක් වාඩි වෙලා ඉන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ මම කරලා නැහැ අයියෝ. මම කරලා බලන්න කැමැතිද කියලා ප්‍රශ්නයක් නැහැ. එතකොට මම ළඟ හිටපු අර සුසාර හාමුදුරුවෝ එහෙනම් ඔයාට අදරෑ ඉඳ වෙනවා මේ ප්‍රශ්නේ නැහැ ඉතින් මං ඉන්නවා මං බලන්නම් කියලා ඊට පහුවෙන්ද උදේ මෙයා සක්මන් කරනවා සක්පරියංගේට යනවා මං ඇහුවා මේ භාවනා පිළිබඳ පොඩි උපදේශයක් කවුරු හරි දුන්නේ නැද්ද කියලා නෑ කවුරක්වත් දුන්නේ නැහැ ඊට පස්සේ මං අර ජර්මන් භාෂාවේ ලිවිච්ච පොතක් දීලා කිව්වා මෙන්න මේක පොඩ්ඩක් කියවන්න. කිව්ලා ඒක බරුණ මරුණේ ස්වාමීන් වහන්සේ. හරිෂෝ. එසමං කෝ පොතම තියාගන්නයි කියලා. ෂුවර්ද? ගන්නද? ආ හොඳයි. ඊට පස්සේ ධර්ම සාකච්ඡාවට ආවා. ආවට පස්සේ කට්ටියගේ ධර්ම සාකච්ඡාව වුණා. ඊපස්සේ මං කෝ පොඩ්ඩක් ඉඳි ඉස්සරහට. වාඩි වෙලා බැලුවද? ඔව් ඔව් ඔව්. මම විනාඩි දෙකක් වාඩිලා ඉන්න පුළුවන්. මම කොහොමද දන්නේ වාඩි වෙලා ඉන්නවා කියලා? ඈ මොකක්ද අහන්නේ කියලා. මොකෝ ඔයා දැන් වාඩි වෙලා ඔච්චර ඇවිල්ලා දවසක් ගත කරලා වාඩි වෙලා හිටියා. වල ඉන්න බඳන්නේ ඔය ඉතින් ඒක සිම්පල් නෙමෙයි හැප්පෙනවා තේරෙනවනේ. ආ නොච්චරයි. එතන භාවනා කරා 15 දිනක් එක්කිනෙකුට කියන්න බෑ වාඩි වෙලා ඉන්න බව දන්නේ කොහොමද කියලා ඇහුවොත් උඩ බිම්බන්නේ. ඉතින් ඒ භාවනා කරන්න යනකොට මෙතන ඉන්න වයසක අම්මා කෙනෙක් කියනවා අනේ ස්වාමීන් වහන්සේ මේ දරුවාට භාවනාවට දාන්න එපා. මෙයා කවදාවත් කරලා නැහැ. මෙයාට විනාඩි ඕනේ නම් නැගිටලා යන්න ඕනේ ලාගේ යන්න කියන්න පැයක් ඉන්න කියන්න එපා කිව්වා. මං කව අම්මා මේ උඹ පිස්සු කෙලි නැතුව හිටපන් මූ ඉන්නවා බෑ කමාර කරදරයක් නැහැ. මේ උඹලට බැරි. මොකද උඹලා හිතන්නේ මේ ඉඳගෙන ඉන්න එක ලොකු භාවනාවක් කියලා. ඉඳගෙන ඉන්නවා කියන්නේ නිකන් ඉන්න එකනේ. වෙන දෙයක් කියන එකනේ කියන්න තියෙන්නේ කියලා. අර අම්මා මයිත් එක පොඩ්ඩක් ටිකක් තරහ වුණා. මම ඉතින් නාකිච්චි කියලා බැන්නා. අනේ අර කොල්ල පැයක් ඉඳගෙන හිටියා කිසිම නැලවිල්ලක් නැහැ. පැයක් සක්මන් කරා ඔය මොනම දෙයක්වත් නැහැ. ඊට පස්සේ මට කියනවා සාංශේ එහෙම ඉන්නකොට මට මේ හුස්ම ගන්නවා තේරෙනවනේ. මම කිව්වා හොඳයි. ඉතින් තේරෙන්නේ නැත්නම් හොඳයි. තේරෙනවනම් හොඳයි. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ මේ ඉඳගෙන ඉන්නකොට හුස්ම ගන්නකොට පල්ලෙය වාහනේ පාරේ වාහනේ යනවා තේරෙනව කොහොමද ඒක වෙන්නේ කියලා. මම කිව්වා මේ වාහනේ යනකොට කරදරයක් නෑ මට කරදරයක් නෑ. ඉඳගෙන ඉන්න බවක් දන්නවා. හුස්මත් දැනෙනවා. ආහන යන සද්දෙත් තේරෙනවා. මම කයි තුනම යන්නරින්. ඒ පොඩි දරුවා මේ ධර්මයේ කියන්නේ මේකයි. මේ වාඩි වෙලා වෙන්නේ තේරෙන්නේ මොකද්ද කියලා කියන්න කිව්වහම ඒ ළමයට කිසි බාධාවක් නැහැ ඒක කියන්න. මොකද මම නැවතත් කියනවා හෙටත් බලන කමටහන් සුද්ධ කරන ලියන වාර්තාවල මං වාඩි වුණා හොඳයි කියනවා. මොකද්ද හොඳ? නෑ සවන්ද හොඳයි. මට උත්තර සමාධිය ආවේ. මොකද්ද වැටුනේ? කවදාවත් කියෙන්නේ නැහැ. මෙච්චර එල්ල කරලත් කිය. ඒ තරම්ම මෝහයක් තියෙනවා අපිට මේ රූප ප්‍රමාණ, ලෝක ප්‍රමාණ, ගෝස ප්‍රමාණට යනවා මිසක්කා ධර්ම ප්‍රමාණයට මේ මුළු ජීවිතේ කප කරලා මෙතෙන් ඇවිල්ලා වාඩි වුණාට පස්සේ වාඩි වුණ බව ප්‍රත්‍යක්ෂ කරන්නේ කොහොමද කියලා ඇහුවොත් නොදන්නව නෙවෙයි. අත්දකින්න නැතුව නෙවෙයි. ඒකයි ධර්මයේ බව දන්නේ. ඒකයි මේ සමාධි ශික්ෂාව බව දන්නේ. ඒක ප්‍රකාශ කිරීමෙන් තමයි ඒක ආශිත ගන්වෙන්නේ කියලා දන්නේ. ඒක යෝජනා ඉස්සර වෙන්නේ කියලා දන්නේ මොනවද ඕ කියනවා. ඒත් මම කියනවා ඒත් ඔය බුදුමේ පන්සිංශ කියනවා එහෙම කාට හරි මේ ඉඳගත්තාම ඉඳගෙන ඉන්න බව කියා ගන්න බැරි නම් ආස්වාද ප්‍රසවාස කරනවා කියලා හිතන්නකො වෙනවයි කියලා ඒ වෙලාවේදී මේ ආස්වාද ප්‍රසවාස විස්තර කියන්න බැරි නම් නැත්නම් පිම්බීම හැකිලිම භාවනා කරන ඒත් විස්තර කියන්න දන්නේ නැත්නම් එනත සක්මන් කරන මොකද වෙන්නේ කියන දන්නේ නැත්නම් ඒක තන්නේ කර ගුරුන්නාංශගේ වැරද්දක් කියනවා. යෝගාවචරය ඉදින්දා ජීචුව දන්නේ නැනේ. එයාට කියලා දෙන්න ඕනේ මේකයි ධර්මයේ කියලා. ඊට පස්සේ එයාට අත දෙන්න ඕනේ මේම තමයි මමත් එහෙමයි උඹත් එහෙමයි. ඒ නිසා කරුණා කරලා ධර්මය නැත්නම් මේ සමාධි ධර්මයේ කියන එක එනකොට උඹට වෙන දේ වෙන හැටියට කියන්න පුළුවන්. ඒක මේ භාවනා කරලා ගන්න එක නෙවෙයි ඔක උඹලඟ තියෙන ගුණයක්. ආන්න මේ වෙන දේ වෙන හැටියට කියපන්. ඔච්චරයි අපි මේ එකතු වෙලා සුදු ඇඳගෙන අට තිල්ල අරගෙන අනුන් දෙදයක් කාලා මේ කරන්නේ ඔච්චරයි. ඒක හරි අමාරුයි. ඒ මොකද අපේ හිතේ තියෙන මේ රූප ප්‍රමාණ, ලෝක ප්‍රමාණ, ගෝස ප්‍රමාණ නිසා මේ ඉඳගෙන ඉන්නකොට මේ වැටෙන දේ අපිට ඕකන ඉතින් මොකද්ද ඉතින් ඔගේ දෙයක් ඇත්තේ නෑනේ. මට දිබ්බ ජක්කු පහළ වුණේ නෑනේ තාම. මට ඊර්දිවිත ඥානෙ පහළ වුණේ නැහැ නේදා. මට අර කට්ටිය කියන කහා පාට එළිය ආවේ නැහැ නේදා. අර කට්ටියක් කියන දම් පාට එළියක් කියන එක මට ඒක ආවෙත් නැහැ. ඉතින් මේ රූප ගැන කල්පනා කරගෙන ඉන්නවා මිසක් අර පේන දේ පේන දෙයට පහදින්නෙත් නැහැ. මේකයි ධර්ම කියලා දන්නෙත් නැහැ. ඒ වගේ මේක කියවන තමයි බුදුන්ව කරණ තියෙන බුද්ධ ධර්ම රත්නය කරන තියෙන ගෞරවය කියලා දන්නෙත් නැහැ. මේක තමයි ධර්මය කියලා දන්නෙත් නැහැ. ඉතින් ඒක සඳහා මේ මනුස්සයට දොස් කියන්න එපයි කියන එක තමයි ਉਹ ප්‍රධාන පෙළේ ආචාර්යවරු කියන්නේ. මොකද මේ මනුස්සයා ඉඳලා තියෙන මේ පාන් ගණන් කීයද? පරිලු පාන් කීයද? ඌව නම් දන්නවා. හැබැයි මේ ඉඳගත්තාම මොකද්ද වැටෙන්නේ කියන එක ඒක ඉති වැඩක් නැහැ. ඔන්න ඕකට තමයි කියන්නේ ප්‍රමාණකරණයේදී අපේ හිත ධර්ම ප්‍රමාණයට යන්නේ. අද්දකිය හැකි ප්‍රත්‍යක්ෂණය කළ හැකි අස්පනා අපිට පේන මේ දැන් වැටෙන දේ අපි පහත් කරලා සලකමු නිසා තමයි සංසාරයෙන් දුක් විඳින්නේ. ඒ නිසා පැහැදිලිව කියන්න පුළුවන් අපි සදාතනිකව සංසාරේ මම දැන් මෙතන කියන එකට වෛර කරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. කොයි වෙලාවක හරි හිත ආවොත් මම දැන් මෙතන කියන තැන මහා කම්මැලිකමක් මුස්පීන්තුවක් එපාකමක් එනවා. ඉතින් අපි අතීතයට හිත යනවා, ආර්ය ගැන හිතනවා, රූප ප්‍රමාණ හිතනවා, ලෝක ප්‍රමාණ හිතනවා, ගෝස ප්‍රමාණ හිතනවා වර්තමාන ගන්න බෑ. ඒක පුද්ගලිකව මගේ කියා ගන්න එපා. අන්න ඒකයි මෙතන තියෙන ලස්සන දේ. මේක තමයි අවිද්‍යාව කියන්නේ. මේක තමයි මෝහය කියන්නේ. මේක තමයි මායя කියන්නේ. ඒ නිසා අපේ වර්තමාන මොහොතේ හිත ගන්න එක නම් පෙරකල පිනක් කියලා හිතාගන්න. මේ ආත්ම පිනක් නෙවෙයි. ඒ ගත්තට පස්සේ මොකද්ද වැටෙන්නේ කියන එක निराවුල්ව කිව්වනම් ඒකට ආර්ය විවහාරය කියලා කියනවා. ඇත්ත ඇති හැටියෙන් කියමුනේ. ඒක විතරයි අපි දන්නේ නැත්තේ. අරය ගැන කියන්න පුළුවන් අතීතය ගැන කියත හැකි ඉතිහාසය ගැන කිය හැකි භූගෝලය ගැන කිය හැකි භෞතික විද්‍යාව ගැන කිය හැකි මේ ඉඳගත්තර වශයෙන් මොකද වෙන්නේ කියලා අහුවොත් ඒකේ වටිනාකමක් තේරෙන්නේ නැහැ ආන්නේ නොයට එන ගතියට කියනවා චේතෝ කීල කියලා හිතේ ඔලමුල ගතියක් කියලා ඒ හිතේ තියෙන දලදඩු ගතියක් කියලා එතක ඒ කියන්නේ ධර්මයේ කෙරේ සද්ධාව නැතිකම කියලා ඉතින් කවදා හරි අපි හිතන්න නෑ නෑ ඉඳගත්තර පස්සේ මට ඔය ටීචර් හිත යනවා තමයි. නමුත් ඒක නෙමෙයි මට ඕනේ කරන්නේ. අනාගතේ හිතනවා මේක නෙමෙයි මට ඕනේ. ඒ අතරමැද එක චිත්තක්ෂණික හරි කමන්න මේ ඉඳගෙන ඉන්න බව වැටහුණා නම් ඒක අර වැලි ගොඩාක් මඩ ගොඩාක් හොදලා මණිකක් ගන්න කෙනෙක් වගේ ඒ දේ කමඨාන් වාර්තාවට දාන්න ගිහිල්ලා පහදින ගතිය ඇති කරගත්තා නම් සතුටු වෙන ගතිය ඇති කරගත්තා නම් ඒක අනුමත වුණා නම් එයා චිත්තක්ෂණ දෙකක් හෙට හොයාවි. තුනක් හෙට හොයාවි. එතකොට එයාට තේරෙන පටන් ගන්නවා යම් මොහොතක යම් ඉරියව්වක වර්තමානෙම හිත පවත්තනවා නම් ඒ පවත්තන හිතේ නැති වෙන්නේ පරිඋත්තාන කෙලෙස් විතරක් නෙවෙයි අනුසේක මේ වීතිකම කෙලෙස් විතරක් නෙවෙයි පරිඋත්තාන කෙලෙස් නැහැ. ඒ හිතේ නීවරණ එකක්වත් නැහැ. මේක අපිට හිතා ගන්නවත් බෑ. ඕනම චිත්තක්ෂණයක ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව 100ක් දන්න හිතේ රාගය එන්නේ නැහැ. ද්වේෂයක් එන්නේත් නැහැ. ඉඳගෙන ඉන්න බව දන්න නිසා මෝහයක් එන්නේත් නැහැ. හිතගන්න වෙන බව දන්නවනේ. ඒ නිසා ඉඳගෙන ඉන්න වෙලාව ඉඳගෙන ඉන්න බව දන්නවනම් එතන රාග ද්වේෂ මෝහ ඇත්තේ නැහැ. නැත්තම් ওই නීවරණ කියලා අපි සඳහන් කරන දෙන්නේ නැහැ. ඒ නිසා මෙතන ඉන්න කාටවත් ඒ ඒ தത്വයට නාපු කෙනෙක්වත් එන්න බැරි අබහුවේ කෙනෙක් කවුරක්වත් නැහැ. නමුත් මේකයි ධර්මයේ බව දන්නේ නැති නිසා ඒක අපි කමටහන් සුද්ධ කරනකොට සාකච්ඡා ඉදිරිපත් කරන්නේ නැති නිසා ඒක හැමදාම කුණු බාල්දියට යනවා. මොනවදෝ බලාපොරොත්තු වෙන තටමලා ඒක හම්බුන්නේ නැහැ කියලා චෝදනා කරනවා. එහෙම නැත්නම් සද්දාවයි කියලා චෝදනා කරනවා. වේදනාවයි කියලා චෝදනා කරන කවුරක්වත් මේ ලෝකේ එහෙම සද්ද වේදනා ඇතුළට බාධා නොවේන. ඒ ඔක්කොම එක චිත්තක්ෂණයක් හෝ වාඩි වෙලා ඉන්න බව දන්නවනේ ඒක ගැන විතරක් කතා කරනවා. ඇවිදිනකොට බලන්න ඉඳගෙන නෙවෙයි දැන් ඇවිදිනවා. කොහොමද කියලා බැලුවොත් අන්න ඒ ප්‍රයත්නයේට අපි කියනවා සමත ශික්ෂාව කියලා. මේක දිගට පවත්නකොට ඒක පොඩි වචනයක් කියලා කිව්වොත් මම හිතනවා පහදලි වෙයි කියලා. එක චිත්තක්ෂණයකට ඉඳගෙන ඉන්න බව දැනගත්තට චිත්ත නියාමයේ අනුව එහෙම නැත්නම් ස්වභාව නියාමයේ අනුව ඒ චිත්තක්ෂණයේදී මම ඉන්න බව දැනගන්න ක්‍රමයක් ඇත්තේ නැහැ. එක චිත්තක්ෂණයක් වර්තමානට හිත ගත්තට ඒ චිත්තක්ෂණේ මම ඉන්නේ සතියේ කියලා ඒ චිත්තක්ෂණයට ප්‍රමාණ කරන්න බෑ. චිත්තක්ෂණ රාශියක් ගියොත් විතරක් අපිට කීයද හැකි පහුගිය ටිකේම මම හිතියේ එළඹ සිට සිහියෙන් කියලා. ඒ නිසා එක චිත්තක්ෂණයක මේකට සති මාත්‍රාව කියනවා. සති මාත්‍රාවේ සම්පජඤ්ඤය පහළ වෙන්නේ නැහැ. සති මාත්‍රා වෙනුවට චිත්ත වීදියක්ම දුවන්න ඕනේ. චිත්තක්ෂණ හතර පහක් ගියාට පස්සේ තියෙනවා මේ චිත්තක්ෂණ හතර පහේ මං හිතියේ සතියේ. මං හිතියේ වර්තමාන මොහොතේ. මං හිතියේ ඉඳගෙන. මේ විදිහට එක චිත්තක්ෂණයක හඳුන්වා දීම ලොකු විප්ලවයක් තමයි අපේ හිතට. නමුත් භාවනා වැඩමුළුවක් කියන්නේ එහෙම චිත්තක්ෂණ රාශියක් ගිහිලා තමන්ම ප්‍රත්‍යක්ෂණය කරනවා මේ චිත්ත වීදිය චිත්තක්ෂණ හතර පහ මම හිතේ වාඩි වෙලා මම වාඩිලා ඉන්න බව දන්නවා. මම හිතේ ඇවිදින්මින් ඇවිදින බව දන්නවා. මම හිතේ ආස්වාද ප්‍රසආචය ආස්වාද ප්‍රසව දන්නවා. ආන්නේ විදිහට ගියාට පස්සේ යාට සතියත් එක්කම සම්පජඤ්ඤයක් ඇවිල්ලා මතක් කරලා දෙනවා. උඹ හිත අන්නේ විහිිත නැහැ. මෙන්න මේ අරමුණේ තිබ්බේ කියලා. අන්න ඒක හිතට එළඹෙනා වගේම එළඹෙන බව දන්නකම ඒක සුවිශේෂී ඥානයක්. ඊටත් වඩා ලොකු ඥානයක් තමයි ඒක ප්‍රකාශ කිරීම. ඒක තව කාට හරි කියන එකයි. එතකොට තමයි ලොකු ආත්ම විශ්වාසයක් ලැබෙනවා මේ ජීවිතයේදී මට පුළුවන් නිවර නැති චිත්තක්ෂණ දකින්න. එතකොට මම අත් දකින්න දේ කාටද කියනවා ඒක තමයි සාසනය කියන්නේ. බුද්ධ සාසනය නැති කාලේ අපි කාටද කියන්නේ? කාටවත් නිවන් දකින්න බෑ. අපිට සාසනය තියෙනවා. ඒ නිසා අපි කමටහන් සුද්ධ කරනවා. ඒ සුද්ධ කරන වෙලාවේ ධර්ම ප්‍රමාණය කියලා කියන්නේ අස්පනා අපිට දැන් මේ වැටෙන දේ. ඉතින් හරි අමාරුයි සිංහල බෞද්ධයාට කියලා දෙන්න. මේ දඹදිව යනවට වැඩිය මේ ඉඳගෙන ඉන්න බව දැන ගැනීමෙන් ලොකු පිනක් සිද්ධ වෙනවා කියන්නේ. මෙතන ඉන්නවත් දන්නේ නැහැ දඹදිව වර්ධනා චාරික සංවිධානය කරන කට්ටියම. ඒ කට්ටියට ඉතින් මට විරුද්ධ නඩුත් දමාවි. යකරේ හම්බ කරගෙන ගන්න හම්බෙන්නේ නැහැ කියලා. මේ ඔය ඔය කොහේ යනවටත් වැඩිය මේ මම මෙතන ඉඳගෙන ඉන්නවා කියලා දන්න දැනුමේ තමයි සම්පූර්ණ ඔය මජ්ජේ කල්යාණය කියන එක තියෙන්නේ. ඒකට පහදිච්ච නැති මිනිස්සයා ඒකට ප්‍රමෝදේ පහල කරපො නැති එකනා ඒකට ප්‍රීති නොවන එකනාට කවදාවත් ධර්මයක් නැහැ. මොකද යා බලාපොරොත්තු වෙන්නේ කොහොද ඈතක තියෙන එක. ඒ නිසා බලන්න දවසින් දවස ධර්ම ප්‍රමාණය වශයෙන් මම ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉඳීමම පිනක් බව දාන්නෝ. ඒක මට වැටෙන්න පටන් ගන්නවා. මගේ හිත අතීතේ නෙවෙන්න නිසා. මගේ හිත අනාගතේ නොවෙන නිසා. මගේ හිත වෙන කෙනෙක් ළඟ නොවෙන නිසා. මගේ හිත වෙන තැනක නොවෙන්න නිසා යම් තැනක අතීතනාගත වෙන තැනක වෙන කෙනෙක් නම් ඒක එක්ක රූප ප්‍රමාණයක් එක්ක ලෝක ප්‍රමාණයක් එක්ක ගෝස ප්‍රමාණයක් ධර්ම ප්‍රමාණයට ආවනම් මම දැන් මෙතන කියලා දාන්න. අන්නේ දැනීමේ දවසින් දවසට චිත්තක්ෂණය චිත්තක්ෂණ වැඩිමක් සිදු වෙනවනම් ඒකත් ධර්මයේ ගුණයක් ඕපනයික ගුණයක්. අද අල්ලපු දේ හෙට වෙනකොට පොඩ්ඩක් වැවෙනවා වැලක් වැවෙනවා වගේ. උපනයනය කරනවා. ආන්නේ උපනායනය කරන එකට කරන අනුග්‍රහය තමයි අපි මේ Tamanට අනුකම්පා කරනවා කියලා කියන්නේ. ඒකට බුදුහාමුදුර අපිට දේශනා කරලා තියෙනවා මේ ලැබිච්ච මනුස්ස ශරීරෙම තමයි අපිට ලැබිච්ච ලොකුම සම්පත මේකට වෛර කරන එක තමයි සංසාරේ පුරාවට කරලා තියෙන්නේ. ඒකයි මේ පිරිමි ගෑනුන්ට ප්‍රේම කරන්නේ. ඒකයි මේ ගෑනු පිරිමින්ට ප්‍රේම කරන්නේ better half ඉතුරු පළුව කියන තමයි යන්නේ. ඒ කියන්නේ Tamanට ඒ තරම් වෛර කරනවා. මේක කියනකොට අපේ කේමනන්ද ස්වාමීන් මතක් කරනවා බුදුරජාන් වහන්සේට රූප ප්‍රමාණෙත් තිබුණා, ഘോഷ ප්‍රමාණෙත් තිබුණා, ලෝක ප්‍රමාණෙත් තිබුණා, ධර්ම ප්‍රමාණෙත් තිබුණා. ඒ නිසා ලෝකේ ලස්සනම මිනිසෙක්. ඕන කෙනෙක් දන්නවා බුදුහමරොත් දන්නවා. අපිට කවදාකවත් අපේ රූප ගැන සතුටු නැහැ. අපිට මේට පොඩ්ඩක් ඉස්සුනා නම් හොඳයි කියලා හයි හීල්ස් දාන්න. සුදු වුණා නම් හොඳයි කියලා ලතු උනනවා. එහෙම නැත්නම් ගෑනුන්ගේ අංගපතංග දිනු කරන්න ඕන ලක්ෂ 6ක් දීපු ගමන් පොඩි ක්‍රීම් එකක් ගහලා ඉන්ජෙක්ෂන් එකක් දීලා ඇතුළට පුම්බලා පෙන්නනවා. ඒ කියන්නේ තියෙන එක හර නැහැ කියන එකනේ. විලි ලැජ්ජ නැතුව මේ කුණුහරප ජාත්‍යන්තර සංග්‍රහවල පළ කරනවානේ. උඹේ අර කෑල්ල ලොක් කරගන්න ඕන නම් මෙච්චරයි ගහන්නේ. ඒක ලියලා කියනවා මේ ලෝකෙට කුණුහරප කියලා જાතියකුත් තියෙනවා. ඔය ඊට වෙදි තව මොකද්ද තියෙන කුණුහරපේ? ඒ තරමටම ගෑනු ගෑනුන්ගේ රූපෙට කැමති නැහැ. පිරිමි පිරිමින්ගේ රූපෙට කැමති නැහැ. ඉතින් ඒ නිසා හිත කයට හිත ආපුවාම වෙන්නේ ඒ නිල්ලම් පෝස්ටරයක් ගහලා තිබ්බා මේ භාවනා මධ්‍යස්ථානේ. බැරි වෙලාවත් ඔබේ හිත කයට ආවොත් ඔබ දුවන්න පටන් ගනී භූතෙක් දැක්කයි කියලා. ඊතරම් බයයි. ඊතරම් මේක ඇතුළට ආවම මේ මේ බින්ගයක් ඇතුළට භූතෙක් ආවා වගේ. ඒක නැති කරන්නම නේ බලන්නේ ටෙලිවිෂන් බලනවා, පත්තර අහනවා, කච කච ගානවා, අර්ග කරනවා, මේක කරනවා. මේ වර්තමාන මොහොතේ නොතබන්නනේ. අන්න උතනදී ඒ ධර්මයේ කියලා කියන එක එන්න නම් කැලීකට රින් ගන්න ඕනේ කියලා මොකද බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරන්නේ. ගහක් මුලට ඵලයන් කියලා මොකටද දේශනා කරන්නේ? ශූන්‍යාකාරයට ඵලයන් කියලා මොකටද දේශනා? අපි හතර තියෙන ගේ විතර වදකාගාරයක් මුළු සංසාරෙම නැහැ. Taman හදාගන්න ගේ විතර Tamanට කෙලෙස් උපදෝන තැනක් එහෙම නැත්නම් අපි කියනවා වදකාගාරයක් එහෙම නැත්නම් එලිමහ සිරකඳ උරක් ඇත්තේ නැහැ. ඒකට කියනවා ගේහසිත කියලා කියනවා. ගේහසිත ප්‍රේමී. ඉතින් ගෙදරක ඉන්නකොට අසුචි වලකින් අසුචි පණුවෙක් වගේ ඔය රෙක්සෝන සබංගාල නැවට අසුචි පණුව සුද්ධ වෙයි කියලා හිතනවා. ලක්ෂ බංගාල, සන්ලයිට් සබංගාල අසුචි ඉන්න පණුවා වෙන්නේ ඒ නිසා මේ ආවට පස්සේ ඉතින් ආවට පස්සේ බලන්න මේ කයට හිත තිබ්බට පස්සේ මේක ලාහට ගෙම්බෙවා විදිනවා වගේ එකතු කරනවා වගේ තියෙන ඩීසල පයින්නවනේ. ලාහට ගෙම්බෙ එකතු කරනවා කියන එක මම දන්නේ දන්නවද කියලා. ලාහට ගෙම්ම තියන්න ඉසලා පයින්. ඒ වගේ වර්තමාන මොහොතේ හිත තියන්න ඉසලා පයින්නවා. අන්නේ පණින්නේ රූප ප්‍රමාණය නිසායි, පණින්නේ ලෝක ප්‍රමාණය නිසායි, පණින්නේ ගෝස ප්‍රමාණය නිසායි කියලා එක දැනගෙන අනේ ඊයේ එක චිත්තක්ෂණයක මම අද දෙකක් කරනවා, තුනක් කරනවා කියලා ධර්ම ප්‍රමාණය ඉස්සරහ තියාගත්තොත් අපි ඔක්කොටම තියෙන සමාන අවස්ථාවක්. ඒක විද්‍යාවත් ඔප්පු කරලා තියෙනවා. හදට යන්න ඕනේ නම් අපිට තියෙන සම්පත්‍තිකර අවස්ථාව. අපිට තියෙන ඒකට කියන ප්‍රභවය කියලා විභවය අතින් අපි ඔක්කොම සමානයි. ඥානුණයි කියලා වැඩි අවස්ථාවක් නැහැ සතියට. පිරිමුණයි කියලාත් නැහැ. පැවිදි උණයි කියලාත් නැහැ. උපසම්පදා උණයි කියලාත් නැහැ. බෞද්ධ උණයි කියලාත් නැහැ. මෙන්න මේ මූලික අවශ්‍යතාවයේ පාවිච්චි නොකර මේක ප්‍රයෝජනවත් නොකර මැරෙන මනුස්සයාට බුදුහාමුදුරුවෝ කියනවා මුර්ගයයි කිය. මේකවත් මේ ජීවිතයේදී අත්දකලා පාවිච්චි නොකරන මනුස්සයාට මගෝ කියන වචනේ පාවිච්චි කරනවා. ලොකු සාන්තේ හිමීට කියන වචනේ කියලා ওই මගෝ කියන වචනේ මුර්ගයාටත් පාවිච්චි වෙනවයි කියලා. උඹ මුර්ගයයි කියලා කියන්නේ ඇඟිලි දික් කරලා ලැජ්ජයිනේ. දන්නේ ඒක චිත්තක්ෂණක ජීවිතේ දන්නේ මේ කයේ ගත කරන ජීවිතේ තමයි මොහොත තමයි වැදගත්ම දේ කියලා අත්දකලත් නැහැ. කමඨාන සුද්ධ වෙලත් නැහැ. අවුරුදු 120ක් ඉඳලා මැරලා යනවා. මුර්ග ජීවිත කියලා කියනවා. එනිසා මේ කරන ප්‍රයත්නයේ අසාර්ථ ගුණ ප්‍රයත්නයේම වන්දනීයයි පූජනීයයි. කවදා හරි හිතන්න වාඩි වෙලා වාඩි වීම තමයි ප්‍රමෝදය කියන්නේ කියලා දන්න මිනිහා. මේ වාඩි වීමටමයි ප්‍රීතිය කියලා කියන්නේ තරුණ ප්‍රීතිය කියලා කියන්නේ මොන්න තරම් පිනක්ද? සීළු වැඩ බහා තබලා අත පිට අතක් තියාගෙන අනේ මට බුදුහාමරගේ තරණයි ධර්මයේ සරණයි මනුස්ස ශරීරය ලැබුණා ඒකට පිහිටයි කියලා ගත කරන මිනිස්සයාට ලොකු සංජය පාවිච්චි කරන වචනයක් ඒකට හෝ ඒකිට සාසන සම්පත්තිය තියෙනවා කියලා. එයා මේ ඊගාවට කරන දේ හරි ඊගාවට යනතර නෙවෙයි මේ හම්බෙච්ච සාසන සම්පත්තිය දා. ඒ කෙනාට තමයි ඊතුරු ධර්ම මේ සත්‍යවිසුද්ධියේ ඊතුරු පාර. ඒ නිසා බලන්න කල්පනා කරලා මේ වාඩි වීමේම සතුට තියෙනවා. ඒ සතුට තියෙන්නේ මේක දැනෙනවා. ඒක තමයි මම හෙට ලියන්නේ කියලා දාන්න. ආන්න ඒකට ආවනම් අපි කෙනෙක් ධර්මයේ මජ්ජේ කල්යාණේ කියලා බුදුරජාණන්සේ සඳහන් කළ තියෙනවා සමාහිතෝ භික්කවේ යථාභූතං ඥානාති පස්සති. ආන්නේ මේ හිත සමාහිත වුණා නම් හිත වර්තමානට ගත්ත ගත්ත බවට සතුටුයි. ප්‍රබෝධයි ප්‍රීති එහාට ඊට පස්සේ පේනවා ඇත්ත ඇති හැටි. එතෙන් දෙන්නේ ඉස්සරලා ඔය කොච්චර තිබුණත් ලෝකේ ධර්මයේ හේතුඵල සම්බන්ධයේ චිත්ත නියාම ධර්ම නියම මොකක්ද වැටෙන්නේ. කොයි වෙලාව හෝ ධර්ම නියාමයට තමන්ගේ හිත වැටෙන්නේ මේ එකම උපමානයක මම දැන් මෙතන. ඒක දන්නේ නැත්නම් ඉතින් අර ධර්මයේ මජ්ජේ කල්යාණේ නැහැ. යම් දවසක යම් කිසි කෙනෙකුට මේක හිතට වැදිලා එයා තේරුම් ගත්තොත් උඹ ඉන්න ඉරියව්වේ හිත පවත්තන එක හිතගෙන හිටියත් ඉඳගෙන හිටියත් නිදාගෙන හිටියත් ඇවිදින්මින් හිටියත් මේක තමයි manussත් ප්‍රතිලාභය කියන්නේ. මේක දිනු කරන්න දන්නවයි කියලා. ඒ මනුස්සයාට තේරෙන පටන් ගන්නවා අපි ඉපදෙනකොටම නිවන් දැකලා තියෙන්නේ. දන්නේ නැති එකයි ප්‍රශ්නේ. සියලුම සම්පත්තිය තු අපි ඇවිල්ලා තියෙන්නේ අර අල්ලපු gedara තියෙන જાති ලොකු ටීවී එකක් නැති එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ටීවී එකක් නැති එක නෙමෙයි ප්‍රශ්නේ අල්ලපු gedara විතර ලොකු එකක් නැහැ. ඉතින් ඒක ගන්නකම් මේ ඔක්කොම අමතක කරලා දාලා රූප ප්‍රමාණ දිගේ යනවා ලෝක ප්‍රමාණ දිගේ යනවා ගෝත ප්‍රමාණ දිගේ යනවා ධර්ම ප්‍රමාණය කරගන්න බෑ දවසක කවදා හෝ සාරිපුත්‍ර සාන්තේ සඳහන් කරන මේ ධර්මයේ વિશે යම් කිසි කෙනා සැක කරන්නේ නැහැ විචිකිච්ඡා කරන්නේ නැහැ හොඳට පහදින ගතිය තියෙනවා නම් ඒ මනුස්සයාට මේ භාවනා වැඩ පිළිවෙල දිගට කරගෙන යන්න අනුയോഗමන්වාය ආතප්පමන්වාය පධානමන්න කිසිම බාධාවක් නැහැ. අපි හදාගත්ත මේ එන්න තියෙන කොයිදෝ මේ රූප සංඥා තොකේකට මේ නගනවා මිසක් වැඩේට යනකොට වෙනමුත් එතෙන් දෙනකොට මේ මනුස්සයා සෑහෙන දිග ගමනක් ගිහිල්ලා. එතකොට අපි කියනවා ධර්මයේ තියෙන පරියෝසాన කල්යාණේ කියලා යාට තේරෙන පටන් ගන්නවා මේ හතර හන්දි සහිතව මේ ඉපදුන ඉපදිච්ච ජීවිතේම නිවනක්. නැත්නම් විසතුටක් තිබුණේ නැහැ නේ මෙතෙක් ගන්න. මොකද අපි හිතනවා පරිේෂණ කරලා නොලැබිච්ච දෙයක් හොයන්න දඟලන නිසා අපි මේ ජීවිතේ වර්තමාන මොහොතට වසුරු හෙලියා හෙළුවා අසුචි දාගත්තා ඒක වෙනුවට වර්තමාන මොහොතේ ජීවත් වෙන එක විතරයි එච්චරමයි පින කියලා දන්නවනම් ආය මොන පරිේෂණද ආය මොන හොයන්නද මේකට අපි කියනවා මෛත්‍රී කියලා අපි කියනවා මේකට විපස්සනාව කියලා එතකොට මේ මිනිස්යාට කවදාකවත් කතෝලික මිනිස්සෙක් දැක්කත් මුස්ලිම් මිනිස්සෙක් දැක්කත් නිඳ කරන්න හිතෙන්නේ නැහැ මොකද දන්නවද මිනිස්සයාට මිනිහා නිවන් දකිලා බව දන්නේ නැති උනාට උලංග නිවන තියෙනවා කාටවත් නිඳ කරන්න හිතෙන්නේ නැහැ දන්නවා ඒක බරපතල වැඩක් පොඩි උනත් ලොකු උනත් සර්පයා ධර්පයාමයි මිනිස්සයා කියන්නේ පිං ඇති සතෙක් ඒක කියනවා සමහරලාට මේක තේරුණාට පස්සේ පණ ඇති ගහකට කොලකටවත් මොනවත් කරන්න හිතෙන්නේ නැහැ කියලා තිරිසන් සතෙකුටවත් මොනවත් කරන්න හිතෙන්නේ නැහැ කියලා. සමහරෙකුට මේ මෑත අවුරුදු 30ක ඇතුළත මරණ චිත්තක්ෂණය මේක තේරෙන්න පටන් ගන්නවා. ඒ මරණපේ අධ්‍යක්ීම් කියලා විශේෂ පරිශීලනයක් කරන ලෝකයේ යම් වෙලාව මේ වෙලාවේ මරණ වෙලාවේදී එක පාට ගියාට පස්සේ තියෙනවා යකෝ මේ දැන් හම්බ කරපු දේවල් ඔක්කොම ඉවරයි. ඒක ගියා. මේක ගැළවිච්ච ගමන් තේරෙනවා මං ඉන්නේ පුදුමාකාර ආලෝකයක මං ඉන්නේ පුදුමාකාර පාවෙන තැනක අනේ ගෙදර අමුදරුවන් එක්ක ඉන්නකොට කවදාවත් මෙහෙම එකක් නැහැ නේ එහෙම කල්ලිවල ආයේ මනස ආවොත් පණ ඇවිල්ලා කවදාකවත් පණ ඇති කෙනෙකුට නිඳ කරන්න නැතිලු දෙක කවදාකවත් හිතන්න නැතිලු මම අලුත් භාෂාවල ඉගෙන ගන්න ශිල්පී ඉගෙන ගන්නට නාකි උණයි කිය හැමදාම තරුණෙක් වගේ අලුතින් ඉගෙන ගන්න ඒ වගේ මේ මනුස්සය කවදාකවත් ආයි කියන්නේ නැතුළු මම වගේ කාලකන්ණියෙක් නැහැ කියලා. තේරෙනවද මේ මනුස්සකම්ම වටිනා දෙයක්. ඉතින් මේ සියලු සම්පත්‍ති තියාගෙන අපි නිකට ලැදෙන නැද්දකින් විතර සංසාරේ ගේසා ලෝමානකා දන්තරන් දකින්න දකින්න දකින්න දකින්න කියලා තියෙන භාවනා කරනවා. කිසිම පසාදයක් කිසිම පැහැදිච්ච ගතියක් කියන්නේම නොදකින්න ඔබතන්න දෝම කින්න දකින්න ගන්න නොදෝම කින්න දකින්න ඔබතන්න නොදෝම මොකද කියන්නේ මේ තීග්‍ර විදියට භාවනා කරනවා. මුලී කුණු වෙනවා ද්වේෂේ අසුබේ සුන්දරව ගන්නෝ මේ ලස්සනට වාඩි වෙලා ඉන්න මේ ශාරීරික කොච්චර පිනක්ද ඇයි අපිට මේ වර්තමාන මොහොතට සම්බන්ධ වෙලා ඒ ප්‍රමෝදය ලබන්න බැරි රූප ප්‍රමාණ නිසා ලෝක ප්‍රමාණ නිසා ගෝවත ප්‍රමාණ නිසා ඒක නිසා ධර්ම ප්‍රමාණට ආවනම් තේරෙනවා බුදුහාමුදුරුවෝ අපිට මොනවත් දීලා නැහැ උඹ මිනිස්සෙක් කියලා කියලා දීලා තියෙනවා manussකමට සමාදන් වෙන් කියලා දීලා තියෙනවා. අපේ අම්මලා තාත්තලා අපිට ඒක කියලා දීලා නැහැ. අපේ ගුරුවරු අපිට කියලා දීලා මොන විශේෂකින්වත් උගන්වන්නේ ඒ කියන්නේ තව අඩුවක් තියෙනවා පුරෝපන්. අපිට පුළුවන් නම් සිවිල් සර්වන් කෙනෙක් වෙන්න. දොස්තර කෙනෙක් වෙන්න, ස්ටේෂන් මාස්ටර් කෙනෙක් වෙන්න කියලා තමයි අපිට උගන්වලා තියෙන්නේ. මිනිස්සෙක් වෙන්න කියලා උගන්වලා නැහැ. මෙන්න මේ ධර්ම ප්‍රමාණය දන්න කෙනා ධර්මේ පරිෝසాన කල්යාණයට යනකොට තේරෙනවා මේ උප්පත්තියම ලැබිච්ච මේ බුද්ධෝත්පාද කාලයේ දැන්නව තේරෙන්නේ. උපත්තියම නැතිවෙන දුර්ලභ මනුස්සාත්ම භාවයේ දැන්නව තේරෙන්නේ. ක්ෂණ සම්පත්තිය කියන මේ අතපය කොර වෙලා නැති ගතිය දැන්නව තේරෙන්නේ. සත්පුරු සාහසය කියන එක දැන්නේ තේරෙන්නේ. සද්ධර්ම ශ්‍රවණය කියන එක දැන්නව තේරෙන්නේ. ඕනනම් පැවිදි වෙන්න පුළුවන්කම දැන්නව තේරෙන්නේ කියලා තමන්ම තේරුම් අර ගන්නවා. මේ බුදුහාමතුරු පෙන්ලා දෙන මේ චීන කන්නඩිය හරහා මේක අගය කරනකම් මේක පහදිනකම් මේක සතුටු වෙනකම් කිසිම ගුණයක් ලැබෙන්නේ නැහැ. නිසා මේකේ පොඩි ජොලියක් තියෙනවා. භාවනාවේ පොඩි ජොලියක් තියෙනවා. ආධුනිකයට පවා ඉඳගෙන ඉන්න එක සැපක් කියලා දන්නවනම් උන්ද ගමනක් යනවා. මේ පොළවේ සපත්තු සෙරප නැතුව ඇවිදීම සැපක් කියලා දන්නවනම් ඌ ගමනක් යනවා. එහෙම නෑනේ මට අරක ලැබුණ නෑ මේක ලැබුණ නෑ කියලා කියනවනම් ඒ නෑ ඉතින් හරක් මරණ එක හොඳයි. ඒ නිසා ධර්මයේ ධර්ම ප්‍රමාණය කියන එක අපි කියනවා නැත්නම් ධර්ම පිළිබඳ නිසක බව මේකට කියනවා අදිමුක්ඛය කියලා හොඳ විශ්වාසයක් දනවා මම ඉන්නේ හරියටම පාරේ. ඒ මේ පොඩ්ඩක් එමේ ගියාට මම දන්නවා හදාගන්න හැටි කියලා මේ පෙරදැක්ම ආවට පස්සේ මට කියන්න හිතෙනවා නිවන් නොදැක්කට ඒ මනුස්සයා නිවන් දැක්කා වගේ තමයි ජීවත් වෙනවා. දන්නවා මම තාම වැඩ ඉවර නෑ. හැබැයි මං ඉන්නේ හරි පාරේ කියලා. ඒ වගේ කෙනෙක් එක්කනේ ඉන්න ලැබුණත් ඇති. මේ අරක නෑ මේක නෑ කියලා චර්චුරු ගන්න ලෝකයක් එක්ක බලනකොට ඒ මනුස්සයා දන්නවා මං ඉන්නේ හරි පාරේ ඉඳලා වැඩ ටිකක් තියෙනවා. එන්න එහෙම කෙනෙක් එක්ක යනකොට කියනවා සත්පුරුෂ සංසේවණේ කියලා. ඒ මනුස්සයන්ගේ කතාවට කියනවා සද්ධර්ම ශ්‍රවණිය කියලා. අපිට මේ කෙල වෙලා තියෙන්නෙම අසත්පුරුෂ සංසේවණයයි අසද්ධර්ම ශ්‍රවණියයි නිසා. මේ වැඩ පිළිවිල ඉරච්ච ගමම්ම කොහෙද යන්නේ දැන්? සැලසුම් කරගෙන ඉන්නේ. අසත්පුරුෂ සංසේවණේ අසද්ධර්ම ශ්‍රවණියයි. ඉතින් මෙහි ඉන්නකොට උල්ල උඩ ඉන්නා වගේ, කටු උඩ ඉන්නා වගේ කීයට මේ ඉඳගෙන ඉන්න වෙලාව ඉවර වෙයිද? කොයි වෙලාවෙ සක්මන් භාවනා ඉවර වෙයිද? යන්නේ කවදද කියලා බලන්නේ. ඉතින් අනේ වාසනාවට වගේ එකක් හම්බ වෙනවා. අසත් ධර්ම ශ්‍රවණේ සත් අසත් පුරුසන්ද ඇති වෙන්න තියෙනවා. කාගේවත් දෝෂෙ නෙවෙයි. කාගේවත් දෝෂ නැහැ. මෙච්චර සත් ධර්මයක් තියේදී මෙච්චර තමන්මයි තමන්ගේ සත්පුරුෂයා ඒකමයි සද්ධර්මයේ කොහේ ගියත් යන්නේ මේක අරගෙන කියලා. මේකට එළඹ වාසය කරනවා නම් පිපිච්ච මලක් වගේ තමයි ඒක. විකසිත වෙන මලක් වගේ තමයි තේන මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ පෙන්ලා දුන්නේ වටිනාකම බුදු පියාණන්සි විතරයි. අනිත් හැම කෙනාම කිව්වා දෙයන්නාතුමට ඩියුඩින් කියලා. අසාධාරණයි. සහ ගහනවා මුන් අපට කරපු වැඩේට. බුදුහාඳ විතරයි manussකම මේ තරම් ඉහළ තැන කිව්වා මාත් මිනිස්සෙක් උඹටත් මිනිස්සෙක් වෙන්න පුළුවන් කර්මා කළා ඉන්න ඉරියවට ප්‍රේම කරපන්. කරුණා කරලා එන හුස්මට සබහාගෙන හුස්මට ප්‍රේම කරපන්. එතකොට ගමන ගිහිල්ලා ඉවරයි. ඉතින් ඒක ආදි මජ්ජේ පරියෝසాన කියන එක තමයි සුවක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ සාන්දෘෂ්ටික බව කියලා කියන්නේ ඒක තමන්ම දකින්න ඕනේ පොත්වල ලියලා තිබුණාට ටෙලිවිෂන් නදලා බුද්ධ චරිතේ චිත්‍රපටි පෙන්වුවාට තමන් මේක සාන්දෘෂ්ටික වශයෙන් දැක්කේ නැත්නම් ඉතින් අර පිපුණු මලේ රුවයි මල දනීදෝ මල කිදුවේ නුව හැඩරුව බලන් එපා කියලා හින්දා තියෙනවා පිපිච්ච මල පිපිච්ච මලේ හැදරුව දන්නේ නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ දන්නවා. ඒ නිසා අපිට බුදුන් ගැන ශ්‍රද්ධාවක් ඕනේ, ධර්ම ගැන ශ්‍රද්ධාවක් ඕනේ. ඊට පස්සේ අපිට ওই ධර්මයේ තියෙන සුවක්කාතෝ භගවතෝ ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ ඒහිපසිකෝ හැම පදයකටම අලුත් අර්ථකථනයක් දෙන්න පුළුවන්. නමුත් අදම අපි මේට වැඩි ඉතරහට ධර්ම සාකච්ඡාවක් පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. Taman ওই කරගෙන යන වැඩපිළිවෙලදී එළඹ සිටින හැම චිත්තක්ෂණයක්ම නිවන කියලා හිතා ගන්න. ඒක ලබන්න කිසිම අඩුවක් නැහැ කියලා හිතාගන්න. මේ ජීවිතය හමුුණාට පස්සේ අංග සම්පූර්ණ පරිශනාකාරය ලැබිලා තියෙනවා. මෙන්න මේක ආඩම්බරෙන් ප්‍රකාශ කරන්න කමඨාන් සුද්ධ කරන වෙලාවේ ඒකට තමයි හම්බ වෙන මේ කියන ආතප්පමන්නෝය, අනුയോഗමන්නෝය, සාතච්චමන්නෝය, පධානමන්නෝය කියලා තමයි එන charge වෙන ගතිය. එහෙම නැත්නම් මේ හිත උනන්දු වෙලා එන ගතිය තමයි මේ සුව සේවාව කියන්නේ. තමන්න තමන් කරගන්න සුව සේවාව. ඉතින් ඒක විතරමයි අපි කියන්නේ තමන් කර කරන ගන්න අනුකම්පාව. ඉන් එපිට මොනවා කරන්න ගියත් අපි කරන්නේ අර අනුකම්පාව නැහැ. අපි මේ බාහිර දේවල් මත රඳාපවතින. ඒ නිසා මේ ලැබිච්ච ධර්මයේ මේ ශරීරය මේ වර්තමාන එළඹ සිටි මොහොත සම්පූර්ණ සතුට වීමට එළඹ සිටීමට එහෙම නැත්නම් මේ මේ පසීදති කියලා වචනයක් මේකේ භාෂා පහදින්න හේතුවක් කරගන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාට ශනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.